නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අභේන මිදං මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපජ්ජත මා විනස්සත කනෝ වාමා උපජ්ජගාති ධර්මසෝනා බිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් මේ දැන් සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්ධර්මයෙන් විලක් සොයන කරන්න. ඒ නිසා හැම දිනම බොහොම හොඳට ඔය කය නිසලව තියෙනවා වගේ හිතත් නිසල කරගන්න. මේක අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝ ශ්‍රද්ධාවෙන් අද මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මේ ධර්ම දේශනාව තුළින් මම බලාපොරොත්තු වෙනවා අපේ මේ ලැබුණු මනුස්ස ජීවිතයේ හිස් නොවන මේ වටිනා බුද්ධෝත්පාද කාලයෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් වටිනා ධර්ම අවබෝධයක් ලැබෙන දහම් කරුණු ටිකක් පෙන්වලා දෙන්න. බොහොම වමනාවෙන් මේ දේශනාව හොඳින් අහුම්කම් දුන්නොත් දහම හොඳින් ශ්‍රවණය කළොත් මේ දේශනාව තුළින් පහදලා දෙන කරුණු අපිට තේරුම් ගන්නට අපහසු වෙන්නේ නැහැ. මේ ධර්මයේ වටිනා ගැඹුරු අර්ථයක් තියෙනවා ඒකාන්ති මිනිසෙක් විසින් දැක්විය යුතු. ඒ අර්ථය දකින්නට අපේ මනස ඒ දහම ඔස්සේ යොමු කරන්නට ඕනේ. ඒ සඳහා අපිට ශ්‍රද්ධාව ඕනේ. ධර්ම කෙරෙහි තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඕන. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙන අපේ ජීවිතයේ ලෝකයේ ස්වභාවය යම් යම් පමණකට හෝ අපිට වැටහෙනවා. ඒ නිසා මම මුලින්ම කිසි කතාවක් කියන්නේ මේ කතාව දෙකකට නෙමෙයි. මේ පින්තුන් අහලා ඇති වේදගම මෛත්‍රී හාමුදුරුවෝ ලියපු ලෝයඩ සංගරාවේ කවියක් තියෙනවා. ගඟ යන කුණ ඉඳමස් රසට සිදුමද රඳගෙන සනමෙන් කබුතා. ළඟ ඉසුරෙහි ලොබ කළහොත් තොපට බව සෞරින් ගමනක් නැත ඔබදතා කියලා. මේ කවිය ලියලා තියෙන්නේ හරි ලස්සන කතාවක් වතා. ඒ කතාව තමයි ඉස්සර හිමාලයේ දින ගණනක් එක දිගට මහ විශාල වර්ෂාවක් ඇහැලා තියෙනවා. ඒ කාලෙදී මේ හිමාල කැලේ හිටපු මහ විශාල ඇතෙක් රෝගාබාධව පිළිලා මැරිලා. මේ දින ගණනක් වැහැපු වතුර මොනතරම්ද කියනවා නම් අර මැරිච්ච ඇත්කුණ පවා පාවෙන තත්ත්වයට වතුර පිරුණා. ඉතින් මේ ඇත්තුන අර වතුරත් එක්ක ටික ටික ටික ටික ගහගෙන ඇවිල්ලා ගංගානම් ගඟට වැටුණා. දැන් ගංගානම් ගඟේ උඩහා ඉඳන් පාතට මේ ඇත්තුන ගහගෙන එනවා. ගහගෙන යනකොට කපුටෙක් කෑම හොයාගෙන යනවා. කපුට කියන්නේ ටිකක් සබහවුන්න කැදර සතෙක්. එතකොට මේ කකුට දැක්ක ගඟේ ඇත්කුණ ගහගෙන යන්නේ. දැකලා කකුට මොකද කරන්නේ? ඇත්කුණේ වැහුවා. ඇත්කුණේ වහලා මස් ටිකක් කෑවා. වතුර තිබහ හැදෙනකොට ගංගානම් ගඟට පොත දාලා එහෙනම් වතුරක් දීුවා. දැන් මේ කකුටට හිතෙනවලු මේ තරම් කණ්ඩ බොණ්ඩ තැනක් තියෙද්දි කවර මෝඩෙක් නම් මේ වගේ තැන දාලා යයිද? එහෙනම් මම කොහෙටවත් යන්නේ නැහැ. මේකෙම ඉන්නවා කියලා දැන් කපුට වාසස්ථාන කරගත්ත මොකද්ද? ඇත්කුණ. දැන් ඔන්න කපුට ඇත්කුණේ වහලා ඉන්නවා. මස් කනවා, ගඟේ තම හොට දාලා වතුර බොනවා, කපුට ඇත්කුණේ වහලා ඉන්නවා. කපුට ඇත්කුණේ වහලා හිටියට ඇත්කුණ නතර වෙලා නැහැ. ඇත්කුණ ටිකෙන් ටික හෙමින් හෙමින් කෙනෙන් කෙනෙන් ගංගා නගුගේ පහතට ඇවිල්ලා මුහුදටත් වැටුණා. මොහොතට වැටුණු මේ ඇත්කුණ රැල්ලෙන් රැල්ලට හසු වෙලා කෙනෙක් යුත් ආපහු වෙන්න බැරි තරම් දුරකට පාවෙලා ගියා. දැන් මෙහෙම ඈතට ගිය ඇත්කුණ හැමදාම තියනවා නෙමෙයි. මාළු කොටලා ලුණු වතුරට බිය වෙලා මේ ඇත්කුණ ටික ටික ගෙවිලා ගියා. දැන් මෙහෙම ගෙවිලා යනකොට ඒ කන් කැලලක් විතරක් තියෙනවා මේකේ දැන් කපුට එලිලා ඉන්නවා. දැන් කපුට කල්පනා කරනවා මේක නම් හැමදාම වාසය කරන්න හොඳ දැනක් නෙමෙයි. හැමදාම ඉන්න සුදුසු දැනක් නෙමෙයි. මේකෙන් බේරිලා යන්නට ඕනි කියලා ඒ හන් කැලල අතහැරලා අහසට ඉගිල්ුණා. ඉගිල්ලා උතුරු පැත්තට ගියා ගොඩබිමක් පේන මානක නැහැ. දකුණු පැත්තට ගියා ගොඩබිමක් පේන මානක නැහැ. නැගෙනහිර පැත්තට ගියා බටහිර පැත්තට ගියා ගොඩබිමක් පේන මානෙක නැහැ යන්න. ආපහු හිටපු තැන දෙන්න හදනකොට අර තිබුණු හං කැල්ලක් නැහැ. යන්න තැනකුත් නැහැ හිටපු තැනක් නැති වුණු මේ කපුට මොකද කරන්නේ? මහා ජල සාගරයට ඇදගෙන වැටුණා. ඇදගෙන වැටෙනකොට ජලයේ ඉන්න මාළු ඒ පැත්තට මේ පැත්තට කොටලා කපුට කෑලි කෑලි වලට කඩලා කෑවා. ඉතින් හිමාල කැලේ භාවනා කරපු හිත දියුණු කරපු ඍෂිවරයෙක් යොමුඹුල් හොයාගෙන ඒම පිණිස මනුස්ස පතේකට යන උඩින් යනකොට දැක්කා මූද මැද්දේ කපුටු තටු වගේක් තියෙනවා කපුටු තටු දැකලා මෙයා කල්පනා කළා මේ කපුටු තටු වගේ සැහැල්ලු දෙයක් මෙච්චර ඈතකට එන්න පුළුවන් කමක් නැහැ කොහොමද මේ වගේ තැනකට ආවේ පතේකට එන්න පුළුවන් කමකුත් නැහැ කපුරු තතු වගේ දෙයක් ගහගෙන ඉන්නෙත් නැහැ. මෙයා දිවසින් මේ කාරණාව ආවර්ජනා කරනකොට දැක්ක මේ කපුට මස් රසට ඇතුනේ වහලා විනාශ වෙච්ච හැටි. දැකලා ලෝකයට ගිහිල්ලා මේ බව කිව්වහම එදා බොහෝ දෙනෙක් ඒ අබුද්ධෝත්පාද කාලෙක ඒ කපුටගේ කතාව අහලා සංවේගීත්වපත් වෙලා වනගත වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ පොඩි කතාව තුල වටිනා උපමේයයක් තියෙනවා අපේ ජීවිතේ ගන්න. පින්වතුනි ඇත්කුණ වගේ තමයි අපිට හම්බෙච්ච අපේ ජීවිත වටපිටාව. ජීවිතේ ජීවත් කරන් අපිට හම්බ වෙච්ච දීපල වස්තු ආහාරක බාන ඉඩකඩ මිල මුදල් අපි මේ ලැබුණු ශරීරය මේ ටික හරියට ඇත්කුණ වගේ. ඇත්කුණේ කකුට මස් ටික කාලා ගියා නම් ඒක දෝෂයක් නෑ. ජීවිතේ ජීවත් කරන්න ලැබුණු මේ ටික නිස්සරණාදී ආදීනව දක්මින් පරිහරණය කළා නම් ඒක දෝෂ නැහැ. නමුත් අර කපුට තණ්හාවෙන් ඇත්කුණේ වැහුවා වගේ කවර මොඩෙක් නම් මේක දාලා යයිද කියලා හිතුවා වගේ පින්වතුනි අපි මේ ජීවිතේ ජීවත් කරගන්න ලැබුණු මේ වටපිටාව මේවා මම මේ මමමයි මේවා මගේමයි මේ මගේ ගෙවල් දොරවල් ඉඩකඩම් කියලා අපි කන්හාවෙන් අල්ලගෙන නම් ඉන්නේ කපුට ඇත්තුනේ යහුවා වගේ නේ. හොඳට මතක තියාගන්නට ඕනේ කපුට ඇත්තුනේ යහුවා කියලා ඇස්කුණ නතර වෙලා නෑ. ඒ වගේ මේ දේවල් මම මම මගේ මගේ කියලා තණ්හාවෙන් මේ ලෝකේ අල්ලගත්තා කියලා ජීවිතේ නතර වෙලා නෑ. ජීවිතේ හිමින් හිමින් කෙනෙන් කෙනෙන් ටිකෙන් ටික පහතට ගලාගෙන යනවා. කොච්චර දුරටද යන්නේ? ගිය කෙනෙක් ආපහු එන්න බැරි තරම් දුරකට යනවා. අන්තිමටම මහලු බවට පත් වෙලා මරණාසන්න මොහොත දක්වාම යනවා. අර කපුට මහ මුද්ද නැද්දට ගහගෙන ගිහලා අන්තිම මොහොත වගේ. දැන් කපුටට ඉදිරියට යන්න හිතුණානේ. ඒ වගේ ඒ தත්ත්වයට පත් වුනහම බොහෝ දෙනෙකුට සතර දුකයි මේ සසරෙන් එතර වෙන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඒතර ගොඩබිමක් පේන මානයක් නැහැ. මේ සද්ධර්මය අවබෝධ කරගන්න තියෙන වටපිටාව පේන මානයක් නෑ. ඇස් පේන්නේ නෑ, බන පොතක්වත් බලන්න, කන් ඇහෙන්නේ නෑ, අතපය දුබල වෙලා. එතකොට විමුක්තිය මාවත කල්පියා මත හැරිලා. මගේ මගේ කියලා අල්ලගෙන හිටපු පැත්තත් අතහැරෙනවා. කපුට ගොඩබිමට යන්නත් නැතුව හිටපු හං කෑල්ලක් නැතුව දෙකත්තෙම අතහැරලා ජල සාගරයට වැටුණා වගේ විමුක්තියේ මාවතත් අතහැරුණා අපිට ලෝකයේ මගේ කියලා අල්ලගෙන ඉඳීම නිසා. අපි විමුක්ති මගක් කිව්වේ නෑ මේ ලෝකෙ ස්ථිරයි කියලා හිතාගෙන. අන්තිමට විමුක්තියේ මාවතත් අතහැරිලා ස්ථිරයි මගේ කියලා හිතපු දේ අතහැරෙනකොට අපිට මරණසන්න මොහොතේදී. දෙපැත්තෙන්ම අතහැරෙන අපි සංසාර සාගරයට අදගෙන වැටෙනවා. ඒ සංසාර සාගරේ සඩමත්ස්‍යෝ ඉන්නවා. ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලට හසු වෙලා අනන්ත අපරිමාණ දුක් විඳින්න වෙනවා. පින්වතුනි මෙන්න මෙබඳු සංසාර සාගරයක අපි ඇවිදින්නේ ඇවිදින්මින් ආවේ අද කීයක නෙමෙයි මුල් කෙලවරක් වෙන්නේ. මෙබඳු දුක් සහගත සංසාරේ සැරිසන ලෝක සත්‍යය කිරි අනුකම්පාවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා මේ සංසාර දුකෙන් එතර වෙන්නයි මඟ කිව්වේ. ඉතින් මම අද මේ මාත්‍රිකා කළ ගාථාවත් සරියුත් මහ රහතන් වහන්සේ තිරුණම් පාණ්ඩ චිත්ත කාලෙදී මේ ලෝකයා කෙරෙහි මහා අනුකම්පාවෙන් දේශනා කළ ගාථාවක්. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා උභේන නිදං මරණමේව නා මරණං පච්චාවා පුරේවා දෙපසින්ම මරණයයි. මැරිලා උපන්නා, ඉපදිලා මැරෙනවා. නා මරණම් පච්චාවා පුරේවා. නොමැරීම පෙරවත් පසුවත් නැහැ. ප්‍රතිපජ්ජත මා විනස්සත. ඒ හින්දා මේ ධර්මයේ හැසිරෙන්න විනාශ වෙන්න එපා. කනෝවා මා උපජ්ජගාති මේ ෂණ සම්පත්තිය මේ යහපත් අවස්ථාව අතහැර ගන්න එපා කියලා පෙන්නනවා. එන්තුනි මේ අවස්ථාව අතහැරුණොත් ආපහු මේ සතර දුකට වැටුනොත් අපි බේරගන්න මේ කවුරුවත් ඉන්නේ නැහැ කියලා හොඳට මතක තියාගන්න. ඒ බව සිහි කරලා මේ උතුම් බුද්ධ ශාසනයෙම මේ සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදෙනවා කියන අදහස ඇති කරගන්නට ඕනේ. ඒ සඳහා බොහොම වටිනා ධර්මතාවයක් තියෙනවා තේරුම් ගන්නට. අපි දන්නවා මේ සංසාර දුකෙන් අපිට කවදාම හරි දවසක ඈතර වෙනවා නම් ඈතර වෙන්න වෙන්නේ එගොඩ වෙන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සාමුක්කංශන දේශනාව. තමන් වහන්සේලාටම පමණක් ආධිනික වෙච්ච දේශනාවක් තියෙනවා. මොකද්ද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ සත්‍ය හතර. මෙන්න මේ සත්‍ය හතර අවබෝධ කරගැනීමෙන්මයි. ඉතින් අදද අපිට මේ සංසාර දුකින් එතර වෙනවා නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට ඕනේ. ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා දැනුමක් මනා අවබෝධයක් තියෙනට ඕනේ. මෙතනින් මම ටිකක් විශේෂ දහම් කරුණක් අද පෙන්වන්නට බලාපොරොත්තු වෙනා මේ චතුරාර්ය සත්‍යයේ මේ ටික ටික ගැඹුරු වෙන්නට පුළුවන්. ගැඹුරු වුණාට බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම වමනාවෙන් මේ ධහම මේ අවස්ථාව ශ්‍රවණය කරන්නට ඕනේ. චතුරාර්ය සත්‍යයේ අපි ගොඩක් දෙනෙක් අහලා තියෙනවා අපි දන්නවා දුක්ඛ සත්‍ය කියලා. ජාතික දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අපේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඉපදීම දුකයි, මහලු බව දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, අප්‍රියං ආයෙක් වීම, කෙටියෙන් කියනවා පංච උපාදානස්කන්ධය දුකයි කියලා පෙන්වනවා. දැන් මේ ටික අපි දන්නවා. මෙතෙන්දි මට පෙන්වන්න දුනුනේ මේ වචන ටික නෙමෙයි මේ සත්‍ය හතර. යන ඉස්තර මන අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. මේ ටික අයිති පින්වතුනි දුක්ඛ සත්‍යයට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සත්‍යයට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමුදය සත්‍යය තියෙනවා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා සත්සුපත්‍යා විනන්දනේ සියතිදම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේ තුන් ආකාර කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තුන් ආකාරයෙන් පවතින තණ්හාවක් තියෙනවා නම් මේ තණ්හාව තමයි දුක ඇතිවෙන හේතුව කියලා ඊට පස්සේ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ යෝ තස්සා ඒව තණ්හාය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ තුන් ආකාරෝ තණ්හාවගේම ඉතුරු නොකොට නැති කිරීමක්, ගෙවා දැමීමක්, අත්හැර දැමීමක් තියෙනවා නම්, නිදීමක් තියෙනවා නම්, ආලය නොකරන බවක් තියෙනවා නම් මේකට තමයි නිරෝධය කියලා කියන්නේ. ඒ තණ්හාවගේ නැති බවට කියනවා නිරෝධය නිවන කියලා. ඊට පස්සේ අයමේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය ශ්‍රාන්ති මාර්ගයේම දුක නැති කරන ප්‍රතිපදාවයි. ওই ටික දැන් අපි අහලා තියෙනවා. දන්නවා. මට මෙතනදී මතක් කරන්න ඕනේ විශේෂ කරුණක් තියෙනවා. පින්වතුනි අපි පංච උපාදාන ස්කන්ධයේ දුක්ඛ සත්‍යයි කියලා කිය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. තණ්හාව දුකේ ඇතිවීමයි කියලා පෙන්වුවා. තණ්හාවගේ නැති බව නිරෝධයයි කියලා පෙන්වුවා. ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්මා දිට්ඨිය මුල් කරගෙන පවතින මේ අංගාට මාර්ගය කියලා පෙන්වනවා. දැන් මේ තීක්ෂණව හොඳ නුවණින් බලන්න කරුණක් ගැන මම පෙන්වන්නේ. දැන් මාර්ගය කියන කරුණේදී සම්මා දිට්ඨියයි කියනකොට සම්මා දිට්ඨියට තව කොහොම මතක් කරනවා ආපහු පෙන්වනවා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධ ගාමී පටිපදා ඥාන කියලා පෙන්වනෝනේ දැන් මෙන්න මෙතනදී මේ මාර්ගය තුල සම්මා දිට්ඨිය පෙන්වනකොට මාර්ගය තුල සම්මා දිට්ඨිය පෙන්වනකොට දුක්ඛේ ඥානං කියලා කිව්වේ අර දුක්ඛ සත්‍යයට නෙමෙයි. මෙන්න මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා පෙන්නපු මේ ටික නෙමෙයි දැන් මේ මාර්ග සත්‍යයේ දුක්ඛේ ඥානං කියලා කිව්වේ. දුක්ඛ සමුදය ඥානං කියලා කිව්වේ අර දුක ඇති කරපු හේතුව තණ්හාවට නෙමෙයි මේ මාර්ගය ගැන කිව්වේ. දුක්ඛ නිරෝධය ඥානං කියනකොට අර තණ්හා නිරෝධය ගැන නෙමෙයි දැන් මෙතන කිව්ව දුක්ඛ නිරෝධය. එතකොට මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා පැනෙව්වා. මේ මාර්ගය තුල පෙන්වපු දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා නැති කරන විදිහට කටයුතු කරන එකට. මේකෙදි මම ටිකක් සරලව තේරුම් කරන්න මෙතන ගැඹුරු ධර්මතාවයක් තියෙන්නේ. ඕක අපිට හම්බ වෙනවා අභිධර්මයේ යමකප්පකරණේ සත්‍යමක කියලා කොටසක් තියෙනවා. සත්‍යද කියලා. මේකේ ප්‍රශ්නයක් අහනවා දුක්ඛං දුක්ඛ සත්‍යං දුක්ඛ සත්‍යං දුක්ඛං දුක කියන්නේ දුක්ඛ සත්‍යයටද දුක්ඛ සත්‍ය කියන්නේ දුකටද කියලා ප්‍රශ්නයක් එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ සත්‍ය දුක කායික දුකක් තියෙනවනම් මානසික දුකක් තියෙනවනම් මේ දුක දුකක්ද වෙනවා දුක්ඛ සත්‍ය දෙනවා දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යයේ දුක නොවේ දුක්ඛ සත්‍ය කියපු එක දුක්ඛ සත්‍ය නමුත් දුක නෙවේ ඇයි එහෙම කිව්වේ අපි කියමු දුක්ඛ සත්‍යයේ තියෙන හැමතැනකම දුක තියෙනවා කියලා කිව්වොත් බ්‍රහ්ම ලෝකයක අසඤ්ඤතලයේ වගේ තැනක දුක්ඛ සත්‍යය තියෙනවා දුක් වූ රූප රූපේ තියෙනවා නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා මේක තිබුණොමනකින් දුක තියෙනවද එතන දුක නැහැ ඒ හින්දා දුක්ඛ සත්‍යය තියෙනවා නමුත් ඒක දුක නෙමෙයි කායිකව හරි මානසිකව හරි යම් දුකක් විඳිනවා නම් මේ දුක දුකද වෙනවා දුක්ඛ සත්‍යද වෙනවා. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යයේ දුක නොවේ. දුක දුක්ඛ දුක දෙවේ දුක්ඛ සත්‍ය දෙවේ කියලා දෙනවා. ඊට පස්සේ සමුදයං සමුදය සත්‍යං සමුදය සත්‍යං සමුදයං. සමුදය කියලා කියන්නේ සමුදය සත්‍යයේද සමුදය සත්‍ය කියන්නේ සමුදයද කියලා. ඊට පස්සේ සමුදය කියන එක පෙන්වනවා සමුදය සමුදයේ සමුදය සත්‍ය නොවේ. සමුදය සත්‍යය සමුදය දෙවේ සමුදය සත්‍ය දෙවේ. මේක කියමුකෝ ඇති අපි කියමුකෝ දැන් සමුදය කියලා කියන්නේ ඇතිවීම. අපි කියමු ආහාරය නිසා රූපය ඇති වෙනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතන ඇති වෙනවා. නාම රූප නිසා විඥානය ඇති වෙනවා. මෙතන සමුදයක් වුණාට ඇතිවීමක් වුණාට මේ ඇතිවීම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමුදය සත්‍ය නෙමෙයි. සමුදේ සත්‍ය කියලා පෙන්නේ තණ්හාවගේ නැති බව මිසක මේ තණ්හාවගේ ඇති බව සමුදේ සත්‍ය මිසක තණ්හාව නිසා දුක ඇති වෙනවයි කියලා පෙන්වපු එක පංච උපාදානස්කන්ධ දුකේ ඇතිවීම. දැන් මෙතනදී පෙන්න්නේ මේ වර්තමාන ස්කන්ධයන්ගේ ඇතිවීම මේ පෙන්න්නේ. ඊට පස්සේ ආහාරය නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා ස්පර්ශ නිරුද්ධ වෙනකොට වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවා නාම රූප නිරුද්ධ වෙනකොට විඥාන නිරුද්ධ වෙනවා කියලා මේ ස්කන්ධයන්ගේ නිරෝධයක් තියෙනවා මේ නිරෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරෝධ සත්‍ය නෙමෙයි නිරෝධ සත්‍යයේ හැටියට හම්බ වෙන්නේ තණ්හා නිරෝධයයි එතකොට මෙතෙන්දි මට පෙන්වන්න ඕන උනේ එක කරුණක් අපි දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකලා මාර්ගයට ආවොත් මාර්ගයට ආපු කෙනා කරන්ට ඕනේ වර්තමාන පංචස්කන්ධේ පංච උපාදාන ස්කන්ධේ ඇතිවීම නැතිවීම බලන්න ඕනේ මිසක ආපහු අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා නේද කියලා ඔහුම හිතුවට හරියන්නේ නැහැ. දුක ඇති වෙන තණ්හාව නිසායි නේද කියලා තණ්හාව ඇතිවීම බැලුවට හිතුවට හරියන්නේ නැහැ. තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනව නේද කියලා හිතුවට හරියන්නේ නැහැ. අපි දන්නවා ඉපදීම ලෙඩවීම කෙටියෙන් කියනවා මේ පංච උපාදානස්කන්ධයේ දුකයි මේ ලෝකේ පැවැත්ම දුකයි කියලා දන්නවා. දුක ඇතිවෙන්න හේතුව තණ්හාවයි කියලා දන්නවා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා දන්නවා. දැන් මාර්ගයෙන් කරන්න ඕනේ තණ්හාව නැති වෙන විදිහට වර්තමානයේක ස්කන්ධය ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බලන්නේ මේ පෙන්වන්නේ මාර්ගය. එහෙම නැතු මාර්ගය කියන තැනින් ආපහු අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා අනේ මේ පංච උපාදානස්කන්ධය දුකයි නේද? දුක ඇතිලා තියෙන තණ්හාව නිසා නේද? තණ්හාව නැතුව දුක නැති වෙනවා නේද කියලා ආපහු අර සත්‍යයටම නැමිලා හිතනවා නෙමෙයි කියන එකයි මේ කිව්වේ මම. එතකොට එහෙම වුණොත් තමයි අපිට දුක නැති කරන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. එහෙම නැති වුණොත් අපි එකම තැන කරකිනවා. ඇයි? ජාතික දුක්ඛ කියලා සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ කිව්වහම ඔන්න පංච උපාදානස්කන්ධ දුක දකින්නවා අපි මෙනෙහි කරනවා. දුකට හේතුව තණ්හාවයි කියනවා. තණ්හාව නැති බව නිරෝධයයි කියනවා. ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ එනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට ආයෙත් එනන්නේ මොකද? දුක්ඛේ ඥානං කියනකොට ආයෙත් අපි බලුවොත් ආයෙත් අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මේ පංච උපාදානස්කන්ධයේ දුකයි නේද? දුකට හේතුව තණ්හාවයි නේද? තණ්හාව නැති කරන එක නිරෝධයයි නේද කියලා එකම එකට නැමි නැමි කැරකි කැරකින්න මිසක අපිට දුක්ඛ නිරෝධය සාර්ථක කරන්න මගක් හම්බ වෙන්නේ නැහැ. නමුත් මෙතනදී අපි හොඳට දැනගන්න ඕනේ මුලින් දුක් සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛා කියලා කියන්නේ දුක්ඛ සත්‍යයට තණ්හාව කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍යයට තණ්හා නිරෝධය කියලා කියන්නේ නිරෝධ සත්‍යයටයි. මා සම්මා දිට්ඨිය කියලා කියන්නේ මාර්ග සත්‍යයට. මාර්ග සත්‍යය තුල සම්මා දිට්ඨිය තුල පවතින දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං මේ තුනම අයිති මාර්ග සත්‍යයටයි. දුක්ඛේ ඥානං කියනකොට වර්තමාන ස්කන්ධය දකින්නට ඕනේ. පංචස්කන්ධය දකින්නට ඕනේ. දුක්ඛ සමුදය කියනකොට මේ ස්කන්ධයන්ගේ හට ගැනීම දකින්නට ඕනේ. දුක්ඛ නිරෝධය කියනකොට මේ ස්කන්ධයෙන් නැතිවම දකින්නට ඕනේ. මේ රූපයත් රූපේ ඇතිවීමත් රූපේ නැතිවීමත් දකිනකොට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වෙනකොට පංච උපාදානස්කන්ධ දුකෙන් අපි මිදෙනවා. මෙන්න මේ විදිහටයි අපි මේ චතුරාර්ය සත්‍ය තේරුම් කරගන්නට ඕනේ. අපි නිවන් දකින්න කියලා කරන්න ඕනේ මොකක්ද කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. එහෙම නැතුව අපි මේ චතුරාර්ය සත්‍ය කියලා දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකලා දුක නැති කරන මාර්ගය කියන තැනට ඇවිල්ලා මාර්ගයෙන් ආපහු අර ඉස්සෙල්ලා කියපු සත්‍ය ටික සම්මර්ෂණය කරන එක එකටම නම් නැමිලා පවතින්නේ අපිට මේ දුක්ඛ නිරෝධය සාත්‍රන්ත වඩන්න මඟක් හම්බ වෙන්නේ නැහැ. අනිත් එක අපි මාර්ගයයි කියන අවස්ථාවේදී දුක් මාර්ග සත්‍යය තුල පවතින සම්මා දිට්ඨියයි කියන අවස්ථාවේ දුක්ඛේ ඥානං කියලා පෙන්නකොට අර පංච උපාදාන ස්කන්ධ දුක ගත්තොත් දැන් මාර්ග සත්‍යය ඇතුළේ දුක්ඛ සත්‍යය තියෙනවා වෙනවා. සමුදය සත්‍යය කියලා පෙන්නපු ටික මාර්ග සත්‍යයෙන් පෙන්නපු සමුදයයි කියලා ගත්තොත් මාර්ග සත්‍යය ඇතුළේ සමුදය සත්‍යයක් තියෙනවා වෙනවා. නිරෝධ සත්‍යය කියලා පෙන්නපු ටික මාර්ගය තුල සම්මාදිට්ඨිය පෙන්නන දුක්ඛ නිරෝධයට ගත්තොත් මාර්ග සත්‍යය තුල නිරෝධ සත්‍යයක් තියෙනවා වෙනවා. එතකොට සත්‍ය හතරක් අපිට හම්බ වෙන එක සත්‍යයක් තුල ඔක්කොම කියනවා වෙනවා. මේ කරන දේශාවට ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ අවබෝධය ලබාගෙනමයි මේ කරුණ මනාව નિවර්දි කරගෙනමයි අපිට අද දවසේදී මේ සතර දුකින් එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කුමක් නිසාද? කල යුත්තේ මොකද්ද කියන එක තේරෙන්නේ එතකොටයි අපිට. ඒ නිසායි මම කිව්වේ දුක්ඛ සත්‍ය දකින්ට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු තැනින් ඒ දුක දැක්කාට පස්සේ ඒ දුක ඇතිවෙච්ච හේතුව තමයි තණ්හාව කියලා අපි දැක්කා. මේ තණ්හාව නැතිකොලොත් තමයි අපිට පංච උපාදානස්කන්ධේ දුක නූපදින්නේ කියලා අපි දැක්කා. දැන් තණ්හාව නැති වෙන්න නම් අපි සම්මා දිට්ඨිය ඇත්ත දකින්න ඕන මොකද්ද? වර්තමානයේක ස්කන්ධයොත් ස්කන්ධයන් ගැතිවීමත් නැතිවීමත් දකින්නට ඕනේ. අපි කියමු රූපය කියන එක වේදනාව සංඥාව සංඛාරයේ විඥානය කියන මේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය දකින්නට ඕනේ මේ ස්කන්ධය ඒ දකින්න එකට කියනවා මාර්ග සත්‍ය තුල තියෙන දුක්ඛ ඥානං කියලා. ඒ ස්කන්ධය ආහාර ප්‍රත්‍යයෙන් රූපය ඇති වෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතනා ඇති වෙනවා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය ඇති වෙනවා කියලා දකින්නට ඕනේ. එතකොට Nirodha Satya දකින්නට ඕනේ මේ ආහාර නිරෝධය නිරුද්ධ වෙනවා කියලා. රූපයත් රූපේ ඇතිවීමත් නැතිවීමත් නැවත නැවත බලනකොට මෙයාට ඒ නැවත නැවත බලන සිද්ධිය මාර්ගය. මේ මාර්ග සත්‍ය තමයි පිරෙන්නේ. මාර්ගයේ පිරෙනකොට වෙන්නේ මොකද්ද? දුක කියන එක පිරිසිඳ දකිනවා. පංච උපාදානස්කන්ධ දුක කියන එක පිරිසිඳ දකිනකොට පංච උපාදානස්කන්ධ නෙමෙයි දුක කියන එක පිරිසිඳ දකිනවා. දුක්ඛ ස්කන්ධය පිරිසිඳ දකිනවා. දකින්නකොට දුරු වෙන්නේ නිරුද්ධ වෙන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාව නැතිවීමෙන් පංච උපාදාන ස්කන්ධය නූපදින ස්වභාවයටපත් වෙනවා. එතකොට අද අපිට මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන්ටයි මාර්ගය කියන එකෙන් පෙන්වන්නේ. මාර්ගය කියලා සම්මා දිට්ඨිය කියන එකෙන් පෙන්වන්නේ ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත්. මෙතෙන්දී මේ පංච උපාදාන ස්කන්ධයත් උපාදාන ස්කන්ධයගේ ඒ ඇතිවීමට හේතුව තණ්හාවක් කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ස්කන්ධය ස්කන්ධයන්ගේ ඇතිවීමට හේතුව ආහාරයක් කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. පංච උපාදාන ස්කන්ධයගේ Nirodhe තණ්හා Nirodhayak හැටියටත් ස්කන්ධයන්ගේ Nirodhe ආහාර Nirodhe Nirodha වෙන හැටියටත් අපිට නුවණක් තියෙන්නට ඕනේ. මෙන්න මේ දෙක පිළිබඳ බෙදුමක් නුවණක් තිබුණොත් තමයි අපිට කල යුත්තේ මොකද්ද කියන එක තේරෙන්නේ. මම මේ පින්වතුන්ට අවස්ථානුකූලව පොඩි උපමාවක් කියන්නම් අද දවසේදී අපි මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන ක්‍රමය ටිකක් වැරදි. ඒ වැරදි කියලා මට හිතෙනවා. ඉතින් ස්කන්ධයන්ගේ උදේවැය දැක්කොත් ලෝකයේ ඇතිවෙන හා නැතිවෙන හැටි පේනවා අපිට. මේ ස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම බලන්ට දහම සම්වර්ෂණය කරන එක් ක්‍රමයක් මම පොඩ්ඩක් මතක් කරන්නම් පොඩි උපමාවක් ඉස්සෙල්ලා මතක් කරලා. පින්වතුනි අපි කියමු නිරිඟුව වගේ ස්වභාවය ගන්න නිරිඟුව කියනකොට අපි දන්නවා නලියන ස්වභාවය මේ නිරිඟුව අපේ ඇහැට ගැටුනොත් ඇහත් රුපියල් දෙක ගැටීම නිසා චක්කු විඥානය උපදිනවා කියලා හිතන්නකෝ. හිත උපදිනවා. දැන් චක්කු විඥානය උපන්නට පස්සේ අපිට නිරුංගෝ පේන්නේ ජලය වගේ. දැන් ජලය වගේ පේන්නේ. මෙන්න මෙතෙන්දි හොඳට බලන්න හිත උපදින්න පෙර මේ ඇහැට ගැටුනේ නිරුංග ස්වභාවය. නිරුංග ස්වභාවය ගැටිලා හිත උපන්නාම උපන්න හිතට පෙවුනේ ජලය වගේ. දැන් ජලය වගේ පේන සතහන ගැටිලා හිත උපන්නා නෙමෙයි. ජලය වගේ පේන රූපයක් එහි තියෙනවා ඒ රූපය හැට ගැටිලා හිත උපන්නට පස්සේ උපන්න හිතට ජලය වගේම පේනවා නෙමෙයි. මිරිඟු ඇහැට ගැටිලා හිත උපන්නට පස්සේ උපන්න හිතට ජලය වගේ පේනවා. ඇහැ රූපය දෙක නිරුද්ධ වෙනකොට හිත නිරුද්ධ වෙනවා නම් චක්කු විඥානය නැති වෙනවා නම් අර ජලය වගේ තේන සතහනක් නැති වෙලා යනවා නේද? එතකොට ඒ වගේ අපි මේ ආයතන සම්මර්ෂණය කරනකොට කිංවතුනි මේ ධාතුව නෝනින් දකින්න ඕනේ. නිරිංගෝ වගේ තමයි රූප ධාතුව නෝනින් දකින්න ඕනේ. රූප ධාතුවට චක්කු ධාතුව ගැටීම නිසා චක්කු විඥානය උපදිනකොට ඒ චක්කු විඥානයේ සිත උපන්නාම පෙනෙන දේ ගැටිලා නෙමෙයි චක්කු විඥානේ උපදින්නේ. අර නිරුංගුව ගැටිලා චක්කු විඥානේ උපන්නාම නිරුංගුව අපිට පේන්නේ ජලය වගේ නම් ඒ ජලය වගේ පෙනෙන ස්වභාවය ගැටිලා නෙමෙයි හිත උපන්නේ හිත උපන්නට පස්සේ මේ ජලය වගේ පේන්නේ. නේද? ඒ වගේ චක්කු ධාතුවට රූප ධාතුව ගැටිලා චක්කු විඥානය උපන්නට පස්සේ නම් අපිට මේ වර්ණ සටහනක් තේන්නේ. මේ තේන වර්ණ සටහන ගැටිලා නෙමෙයි චක්කු විඥානය උපදින්නේ. අපිට මේ රූප ගැටීම නිසා හිත උපන්නට පස්සේ හිතත් එක්ක උපන්නම ධර්මතාවයක් තමයි අපිට මේ හම්බ වෙන්නේ. එතකොට අද අපිට හම්බ වෙන දේ හිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. මෙන්න මේ සිද්ධිය දැක්කොත් අපිට දකින්නවා කියන සිද්ධිය අපි යම් රූපයක් දකිනවා නම් දකින්න එක තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි. අපි කියමු යකඩ කැලි දෙකක් එකට ගැටුණොත් සද්දයක් ඇති වෙනවා නම් යකඩ කැලි දෙක ගැටෙන්න ඉස්සර වෙලා සද්දේ තිබුණා නෙමෙයිනේ. ගැටුණාන් පස්සේ සද්දේ තියෙනවා නෙමෙයි. එහෙනම් මේ සද්දේ කියපේක තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි හේතු ගැටෙනකොටනේ හටගත්තේ. ඒ වගේ අපි දකින රූපයක් තියෙනවා නම් අපි මෙච්චර කාලයක්ම දැක්කේ තියෙන රූපයක් දැක්කේ දැකපු රූපේ තියෙනවා කියලානේ. මේක තමයි ලෝකෙ මට්ටම. ලෝකෙ කියලා කියන්නේ යම් රූපයක් දකිනකොට තියෙන රූපේ දකින්නවා දැකපු රූපේ තියෙනවා. තියෙන සද්දයක් අහනවා අහපු සද්දේ තියෙනවා. තියෙන ගඳ සුවඳක් දැනගන්නවා දැනගත්ත ගඳ සුවඳ තියෙනවා මේක තමයි ලෝකේ මානසික මට්ටම ලෝකෝත්තර කියන එක අනිත් පැත්තට දර්ශනය මෙච්චරම එන්නේ තිබුණු දේ දකින්නවා දැකපු දේ තියෙනවා නෙමෙයි පෙර නොතිබීමයි මේ දකින්න බව වෙන්නේ හිත උපන්න නිසාමයි ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති පෙර නොතිබීම හටගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා යම් කිසි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. එහෙනම් අපිට මේ රූපය කියන කාරණාවත් හිතත් එක්කමයි උපදින්නේ. එතකොට හිතත් එක්කම ඉපදිලා ඒ උපන්න එක හිත රාශියක් ඇසුරු කරනවා. හිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. නමුත් අපි තේරුම් ගන්නට ඕන එක සිද්ධියක් තියෙනවා මෙතනදී හැම වෙලාවෙම හිතෙන් ඔසවපු දෙයක්මයි අපි දැනගන්නේ. අපිට නිරුගෝ වගේ ස්වභාවය දිහා බලන්ද කවදාවත් නිරුගෝ අපිට විඥානයකින් දැනගන්න බෑ. නිරුගෝ දිහා බැලුවොත් අපිට ජලය වගේමයි පේන්නේ. මෙතන මේ ජලය වගේ පේන එක හිතත් එක්ක උපන්න දෙයක් පවතින නිරුගෝයි කියන එක බලන් දෙන්නේ අපිට නුවණින්මයි නේද? කවදාවත් නිරුගේ යථා ස්වභාවය අපිට මේ ඇහින් බලලා බලන්න පුළුවන්. දැන් ඇහින් බැලුවොත් පේන්නේම කොහොමද? ජලය වගේ. ඒ වගේ මේ රූපේ යථා ස්වභාවය අපිට කවදාවත් විඥාණයෙන් දකින්න බෑ. විඥාණයෙන් දැක්කොත් අපිට මෙබඳු වර්ණ සටහනක් ඉපදිලාමයි පේන්නේ. අපිට මේ හිතට මෙබඳු රූපයක් උපදින වෙලාවේදී පවතින යථාර්ථයට නුවණ තියෙන්නට ඕනේ. ඇහත් රූපය චක්කු විඥානයත් කියන ධර්මතා නිසා ඒ කියන්නේ ඇහැට රූප ගැටීම නිසා චක්කු විඥානය උපන්නොත් ඒ චක්කු විඥාන සිතෙන් උපද්දපු ධර්මතාවයක් තමයි චක්කු විඥානය ඇසුරු කරන්නේ. මේ වගේ හැම හිතක්ම ඒ සිතත් සමගම උපදින ධර්මයක්ම ඒ හිත ඇසුරු කරන්නේ. එතකොට මේ විදිහට ගත් අපි දැක්කොත් මෙතන ගොඩාක් ගැඹුරු ධර්ම කරුණක් තියෙනවා. නමුත් මේක පැහැදිලි කරන්න මට වෙලාව මදි. බොහෝම සීමා සහිත වෙලාවක් තියෙන නැත්නම් මේකට උපමාත් ගොඩක් තියෙනවා කරුණුත් ගොඩක් තියෙනවා කුමක් නිසාද මෙහෙම කියන්නේ කියන එකට එක දෙයක් මට කෙටියෙන් මතක් කරන්න පුළුවන් මේ ලෝකය තුල ලෝකයාට දකින දික්ටි සුත මුත විඤ්ඤාත කියන දකින අහන දැනෙන දැනගන්නවා කියන මේ අරමුණු තියෙන දේවල් හැටියට හම්බ වෙනකොට හම්බ වෙච්ච දේවල් කියනකොට ලෝකෙ තුල ලෝකෝත්තර මාර්ගයේ ලෝකෙන් ඈතර වෙන මේ දර්ශනය අපිට සම්පාදනය කරගන්න තියෙන්නේ පෙර නොතිබීමයි මේ අරමුණු හටගන්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන එකෙන් මෙන්න මේ කෘත්‍ය වෙලා තියෙන්න ඕනේ දකින්න දේ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට අපිට පේන්නට ඕනේ පෙනෙනවයි කියන දේ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුවම පෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. අහන දේ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ගන්ධ සුවඳ ලබන දේ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ නුවණ අපිට තිබුණොත් යම් යම් ප්‍රත්‍යක් නිසා හටගන්න දේ ඒ ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා අපිට නුවණ තිබුණොත් අපිට මේ තණ්හා නිරෝධය සාර්ථක වෙනවා. මේ දුක් වූ ස්කන්ධයන් පිරිසිඳ දකිනවා, සමුදය දුරු වෙනවා, නිරෝධය සාර්ථක වෙනවා. එතකොට මේ මාර්ග සත්‍යය තුල තියෙන දුක දුකේ ඇතිවීමත් නැතිවීමත් බලනවා කියන එකෙන් තමයි අපි කලේ දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියලා. ඇයි? ඒ ඒ ස්කන්ධයත් ස්කන්ධෙන් ගැටවීමත් නැතිවීමත් දැක්ක බලනවා කියලා කියන්නේ පෙනෙන දේ පෙනෙන දේත් අපි දන්නවා, දකින දේ ඒ දකින දේ මේ ප්‍රත්‍ය නිසායි හටගත්තේ කියලා නුවණ තියෙනවා. ප්‍රත්‍ය නිරුද්ධ නොව නිරුද්ධ වෙනවායි කියලා නුවණ තියෙනවා. එහෙනම් මේ අහන දේ ප්‍රත්‍ය නිසායි හටගන්නේ ප්‍රත්‍ය නිරුද්ධ නොව නිරුද්ධයි කියන නුවණ එනවා. ඒකට හේතු නිසා හටගත් ධර්ම හේතු නැතිව නැති වෙනවා කියලා මේ දකින නුවණට ලෝකය අනිත්‍ය දෙයක්, ලෝකයේ දුක් දෙයක්, ලෝකයේ අනාත්ම දෙයක් කියන අවබෝධය ලැබෙනවා. දුක විදසෙන් දකිනකොට. ඔන්න මාර්ගයෙන් ওই ටික කරන්නේ. මේ මාර්ගය තුල තියෙන සම්මාදිට්ඨියෙන් ওই ටික කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන ටික දකින්න. දැන් ප්‍රශ්නය අපිට ලෙහෙනවා සමුදය මේක මේ විදිහට බලනකොට සමුදය සත්‍ය දුර වෙනවා. දැන් මේ උත්තර ටික අපි දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා මේ මාර්ගයේ වැඩි. මාර්ගයේ වඩනකොට Nirodhe සාත් වෙන සමුදේ දුර වෙනවා පංච උපාදානස්කන්ධ දුක නූපදින ස්වභාවයටපත් වෙනවා. හරිද? පංච උපාදානස්කන්ධය කියපු තැන තේසෙන් දැක්කහම තමයි දුක කියන එක අපිට වර්තමානයේක අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව හම්බුනේ. ඒ නිසායි සමුදය දුරුනේ, ඒ නිසා මේ Nirodha සාත්‍යයි. එතකොට මේකෙදි මම මුලින් මතක් කළා මට විස්තර කරන්නට ගොඩාක් කරුණු තියෙනවා. ඒත් මට ඒකට කාලෙ නෙමෙයි බොහොම වටිනා උපමාවක් තියෙනවා. මේ තියෙන විනාඩි ගන්න එකටත් මදි. ඉතින් මේ පින්වතුන්ට මේ අවස්ථාවේදී මතක් කරන එක දෙයක් තියෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පේන්නේ පණවන්න බෑ කියලා. එබඳු දීර්ඝ සංසාරික ඒ මේ ඇත අපි දිව්ව සැරිසරුවා. අදත් මේ දුක්ඛාගත සසරෙන් අපි මිදිලා නැහැ. පින්වතුනි මේ සංසාර දුකින් අපිට ඊතර ඊතර වෙන්න පුළුවන් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙලා මේ සත්‍යධර්මය අවබෝධ කරගත්තොත්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත්ම විතරයි. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බොහොම වටිනා දහමක් තියෙන සම්මර්ෂණය කරන්නට. මෙන්න මේ දහම සම්මර්ෂණය කරලා මේ දහම අවබෝධ කරගෙන මේ ජීවිතේම ඔබේ නිදීම ඔබේ නිවීම හදාගන්න කියලා කල්යාණ මිත්‍රයෙක් හැටියට මේ අවස්ථාවේදී මතක් කරනවා. මේ Nirodhe කියන එක අපි නිරන්තරයෙන් දැකදැක සිටීමෙන් මේ අත්භවයේදීම මේ නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්ද කියන එකයි මට දැනගන්න ඕන සවනල්. ඒකම හොඳ පැහැදිලි ප්‍රශ්නයක් අපි හඳුරන්නේ. මේ තමයි ප්‍රශ්නේ පැහැදිලි ඒ නිසා වහන්සේ පිළිතුරු බලන්න. ඔව් ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ අනිත් හැම ශාස්ත්‍රුන් වහන්සේ නමකටම වඩා වෙනස් වෙන්නේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නෙමෙයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතේම දුක් විඳින කෙනාට මේ ජීවිතෙන් දුකෙන් ඈතර වීම පිණිස ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මාර්ගය වැදුවොත් මාර්ගයට අනතුරුම ඵලය ලැබෙනවා. ඒකට කල්යන්නේ නැහැ. අකාලිකයි කියලා කියන්නේ අද මාර්ගය වඩලා නැත්තම් කෙලෙස් නැති කරලා ප්‍රතිඵලය මරණයෙන් පස්සේ ලැබෙනවා නෙමෙයි මේ ජීවිතේම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ Nirodhe සාත් කරගන්න පුළුවන් කියන එක තමයි මට මතක් කරන් තියෙන්නේ එතකොට එතකොට හැබැයි මේ දෙන්නේ අපි තේරුම් ගත යුතු කරුණක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සමුදය සහ නිරෝධය කියන වචන වල අර්ථය අපි තේරුම් කරගන්නට ඕනේ. දැන් Nirodha කියන වචනේ අපි කිව්වොත් නැතිවීම කියන එක සිංහලෙන් ගත්තොත් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන හැටියට නැතිවීම නෙමෙයි අනුත්පාදය නොයිපදීම. එතකොට නැති බව කියන එක ඇති වෙන හැම දෙයකටමයි දෙයක් නැති බව. අපි කියමු දැන් සංකත ධාතුව තුල ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති ඉපදීමත් ජය වීම නැති නැති වෙන බවත් පැවැත්මේ වෙනස් බවත් පේනවා එතකොට ඇති බවත් නැති බවත් වෙනස් වෙන බව තුනම සංකතයේගේ සංකත ලක්ෂණය ඒ නැති බව සංකත ලක්ෂණය නිවන කියලා කියන්නේ නැති බව නෙමෙයි නොඋපදීම ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධා ඉපදීම නැති නැති වුණොත් ජරා මරණ කියන එක ඒ කියන්නේ ඇතිවීම කියන එක නැති වුණොත් නැති වෙනවා කියන එකට ඉඩ නැහැ. ඇති වෙච්ච දෙයකයි නැතිවීම තියෙන්නේ. එතකොට මෙතෙන්දී ඒකයි මම අර මුලින් Nirodha Satyayයි Nirodhayයි දෙකක් කියලා පෙන්වුවේ. දැන් ප්‍රත්‍ය නිසා යමක් හටගත්තොත් හේතුවකින් යමක් හටගත්තොත් හේතු නැති වෙනකොට ඒ දේ නැති වෙනවා. නමුත් නිවන කියලා කියන්නේ හේතුව කියන එක නැති කරන එක. හේතුව කියන එක නැතිවීමෙන් ඵලය නූපදින එක මිසක ආපහු ඵලය නැතිවීම නෙමෙයි නිවන කියන්නේ. එතකොට මේ විදිහට හේතුව නිසා හටගත්ත ඵලය හේතුව නැති වෙනකොට නැති වෙනවා නම් ඒ නැති බවද සංකතයි. කුමක් නිසාද ආපහු හේතු ගැටෙනකොට ඇති වෙනකොට අර නැති බව නැති ඒ නිසා ඇති බව විතරක් නෙමෙයි නැති බව සංකතයි. ඇති බව නැති බව කියන දෙකම සංකතයට අයිති. නිවන නැත්තම් නිරෝධය කියපු එක ඇති බව සහ නැති බව කියන මේ ධර්මතා දෙකෙන් තමයි අයිති දෙයක් නෙමෙයි. අසංගතයි. අසංගතයි. අසංගතය තුළ ඇති බව පනවන්න බැයි නම් නැති බව කියලා පනවන්න යමක් නැහැ. එතකොට මේ ස්වභාවය අපි හොඳට තේරුම් කරගන්නට ඕනේ. එතකොට තමයි අපිට මේ සමුදය සත්‍යය ගැනත් ඒ විදිහටමයි දැන් අපි කියමු රහතන් වහන්සේලාට වුණත් ආහාරය නිසා රූපය ඇති වෙනවා ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා ඇති වෙනවා නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියලා මේ ස්කන්ධයන් ඇතිවීමක් තියෙනවා. නමුත් දුක්ඛ සමුදයයි කියලා පෙන්නපු ඒ සමුදය ප්‍රහාණය වෙලා. අපි මම අර මුලින් දේශනාවේ මතක් කළ මේ සමුදයයි සමුදය සත්‍යය කියන දෙකම එකක් වුණොත් මේ ස්වභාවය අපිට ලැබෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ සමුදය ප්‍රහාණය කරලා. නමුත් ස්කන්ධයගේ සමුදයක් නැත්නම් ඇතිවීම නැති කළා නෙමෙයි ඒක නැති කරන්න ඕනේ ධර්මතාවයක් නෙමෙයි ඒක පිළිසින් දකින්න තියෙන්නේ මෙන්න මේ ධර්මය අපි මනාව තේරුම් කරගත්තොත් අපිට මේ ජීවිතේම මේ දුකෙන් මිදෙනවයි කියන ධර්මතාවය අමාරු නැහැ කියලයි මට හිතෙන්නේ එහෙම තමයි තුන්කරිට අප පැහැදිලි පිළිතුරක් සුගත බණ්ඩාර මහත්මයාට ලැබුණා අහගෙන ඉන්න කාටත් ඒක හොඳ දැනුමක් කියලා මම කල්පනා කරනවා අපි ඊළඟ අපේ ශ්‍රාවකයන්ට අපේ හිතවතට අවස්ථාව ලබා දෙන්නම් ප්‍රශ්නේ පැහැදිලිව කෙටියෙන් අහන්න. ආ. පින්බර පොහොය දිනක් වේවා. මම කලවානේ ලයන ලමතුංග කතා කරන්නේ අපේ දේශක හාමුදුරනේ මායදුරුතුමනි. ඔබ වහන්සේ දේශනා කළ ධර්මයේ තාම <clears throat> ගැඹුරු ධහමක්. ඒ ගැඹුරු ධහමත් එක්කම මගේ සිත ධර්මදුරට ගැඹුරු තැන්ම විමසා යන්ට අදහසක් පහළ වුණා. මහදුරුතුමා මේ දුක්ඛ සත්‍ය තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන අවස්ථාවේදී ඒක විග්‍රහ කළ ආකාරය බැලුවාම දැන් එතන යම්පිච්ඡන් ලබති කියලා කියනවා ඒ වගේම යම්පිච්ඡන් ලබති කිව්වත් ඒකත් දුකක් ඇති වෙනවා එතකොට සමාජලාවට මේකේ කතා කරපු හැම කාරණාවෙම අනිත් පැත්ත බැලුවත් දුකක් ඇති වෙනවා එතකොට මේ දුකේදී හැම දෙයක්ම අනිත්‍ය නම් අනිත්‍ය වූ හැම දෙයක්ම දුක නම් දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ කියනෝනම් මුළු ලෝකෙම දුක නම් නිවන් පසක් තනතුරු යන අධ්‍යාත්මික ගමන අතරතුර තියෙන සියලුම දේවල් අනිත්‍ය බව ඒ දුක ඇති වෙන බවක් දැනෙනවා නම් මේ සම්මුති දුකක්ද එහෙම නැත්නම් පරමාර්ථ දුකක්ද කියලා පොඩි ගැටලුවක් ගැඹුරින් මට ඇති වෙනවා මහේදුරතුමා මේ දුක්ඛ සත්‍ය තවදුරටත් පැහැදිලි කර දෙන්න කියලායි මම ඔබ වහන්සේට කියන්නේ අමරතුංග මහත්මයාගේ හොඳ ගැටලුවක්. ඇත්තටම සයනාස මේක රාගයේ යහපත් සඳහා අපි කතා කළ යුතු තිබෙනවා. මොකද යම් පිච්චන්න ලැබති වගේම අර කිව්වාගේ ලැබති එකක් දුකක්. ඔය වගේමයි අනිත් ඒවා. <laughs> අපේ ප්‍රයෝගයේ දුකක් තියෙන අපේ එකට එකතු වීමත් දුකක්. ඔය ප්‍රශ්නේ මම හිතන්නේ මෙහෙම ඇසීමයි වඩා සුදුසු ප්‍රශ්නය. මේක සම්මුති දුකක්ද පරමාර්ථ දුකක්ද කියන එක නෙමෙයි. කෙලෙස් සහිතවද මේ නිබඳු දුක ලැබෙන්නේ ඒ කෙලෙස් රහිත වුණත් මෙබඳු දුකක් විඳින්න වෙනවද කියලා මේ ප්‍රශ්නේ අහුවන සුදුසුයි කියලා. මෙදින මට මතක් කරන්න වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ජාතික දුක්ඛ, ජරාපි දුක්ඛ කියලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා පෙන්නපු තැන කෙලෙස් ඇති බව නිසා ලෝකයා විඳින දුකක් ගැන මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නේ. අපි කියමු දැන් හිතන දේ නොලැබීම එතකොට අප්‍රියං හා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම කියලා කුමන හෝ යම්කිසි දුකක් විඳිනවා නම් මේ දුකට හේතුව තණ්හාවයි කියන කරුණට යනවා. එතකොට තණ්හාව නැමැති හේතුව නිසායි මේ දුක අපිට ලැබෙන්නේ. එතකොට අපිට කියන්න තියෙන්නේ මේ කෙලෙස් සහිත කෙනා මේ දුක් විඳිනවා. කෙලෙස් වලින් මිදුණු කෙනාට මේ බඳු දුකක් විඳින්න වෙන්නේ නැහැ කියලා. ඒකම අපිට තව කරුණක් මතක් කරගන්නට ඕනේ මම අර මුලින් මතක් කළ දේ දුක්ඛ සත්‍යයත් දුකත් කියන එක ධර්මතා දෙකක් කියන එකත් අපි මතක් කරගන්නට ඕනේ. මොකද දුක්ඛ සත්‍ය තුල දුක තියෙනවායි කියලා අපි මතක් කළොත් ගත්තොත් අපිට ලෝකයේ තුල කුසලයක් පෙන්වන්නට බැරි වෙනවා. අපි කියමු දැන් රූපී බ්‍රහ්ම ලෝකේ හෝ අරූපී බ්‍රහ්ම ලෝකේ හෝ අසඤ්ඤතලයේ ගත්තොත් එතන පවතින ස්කන්ධ ටික දුක්ඛ සත්‍යයට අයිති. නමුත් බ්‍රහ්ම රූපී බ්‍රහ්මයක් හෝ අරූපී බ්‍රහ්මයක් හෝ අසඤ්ඤ දෙවියෙක් හෝ දුක් විඳින කායිකව හෝ මානසිකව දුක් විඳිනවා කියන ධර්මතාවයක් विद्यमान නැහැ. නමුත් යම් කිසි තැනක කායික මානසික දුකක් තියෙනවා නම් මේ දුක දුකක් තමයි. මේක දුකකුත් වෙන දුක්ඛ සත්‍යයටත් අයිති. දුක්ඛ සත්‍ය කියපු තැන දුක පවතිනවා නමුත් දුක නෙමෙයි. නමුත් ඒ දුක් නොවුනට ඒ ධර්මයට දුක්ඛ සත්‍යයි කියලා පැනුවේ. ඇයි? මේ අවස්ථාවේදී මේ වෙලාවේදී මේ ධර්මයේ දුක් නොවුනට මේ ධර්මය සමත් වෙනවා කායික මානසිකව නැවත දුක් ඇති කරන වටපිටාව සකස් කරන්නට. ඒ නිසා දුක්ඛ සත්‍ය කියපු තැන ජරා මරණයන්ගේ මිදලා නැහැ හැමතැනම. ඒ නිසා ජරා මරණ කියන තැන පනවන්න පුළුවන්. සංකිට්ඨෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු තැන. ඒ වගේ එතකොට දුක්ඛ සත්‍ය කියලා අපිට පනවන හැම තැනකම දුක නැහැයි නොකිය යුතුයි කුමක් නිසාද ඒ අවස්ථාවට දුක विद्यमान නැහැයි කියන අර්ථයකින් පනවනවා මිසක එහෙම ඒ අවස්ථාවට දුක කියන එක කායිකව හෝ මානසිකව හැමතැනම विद्यमान නොවුනට මේ සසර ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් වලින් මිදිලා නැහැ බ්‍රහ්මෙක් වුණත් අරූපී දෙවියෙක් වුණත් ඒ පංච උපාදාන ස්කන්ධ මට්ටම නිරුද්ධ නොකොට දුකෙන් මිදෙන්න විදිහක් නැහැ කියන කරුණත් එතනින් පෙන්නනවා මම හිතන්නේ ප්‍රශ්නේ තේරුණාද මම හිතන්නේ සෑහෙන ඔබ වහන්සේ කරුණු පැහැදිලි කළා ලයින් ළඟට තිබුණත් නම් නම් දුන්නේ හැමදාම ප්‍රශ්න අහන කෙනෙක් ඒබඳු අයට අද මම හිතන්නේ මේ දුරකථන අංකය වෙනස් කිරීමක් වෙච්ච නිසා ටිකක් අපහසු වුණාක් දන්නේ නැහැ. නැවතත් මම මතක් කරන්න කැමතියි මේ මැදිරියේ දුරකථන අංකය 2.68යි 24යි 12. 2.68යි 24යි 12 අංකයට සාමතන්න ඔබට පුළුවන්. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු සංඥාස අපේ ඊළඟ අසන්න සූදානම් සිටින ප්‍රශ්නය තහන්. ස්වාමින් වහන්සේ දුක්ඛ සත්‍ය රහතන් වහන්සේ තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද විඥානමය වශයෙන් උදැන්දී අපි තේරුම් ගන්නට ඕනේ පංච උපාදානස්කන්ධ දුක පිරිසිඳ දකින්න පුළුවන් රහතන් වහන්සේලාට පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දකිනකොට උපාදානයේ දුරු වෙනවා උපාදාන රහිත වූ ආසව රහිත වූ ස්කන්ධය පරිහරණය කරනවා කියලා මතක් කරන්න පුළුවන්. එතෙන්දී පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා නෙමෙයි උපාදාන වූ ස්කන්ධයක් පරිහරණය කරනවා නෙමෙයි අද අපිට හම් වෙන්නේ උපාදාන වූ රූපයක්. අපි උපමාවක් කළොත් මම වූ ශරීරයක් තමයි අපිට හම්බ වෙන්නේ අද. මගේ වූ ශරීරයක් හම්බ වෙන්නේ. මගේ ආත්මය වූ ශරීරයක් හම්බ වෙන්නේ. මේ රූපේ යථා ස්වභාවය නුවණින් තේරුම් අරගෙන මම මගේ මගේ ආත්මයයි කියන මේ දැක්ම නැත්නම් උපාදාන ස්වභාවය දුරු කරලා රූපේ යථා ස්වභාවය අවබෝධ කරගෙන රහතන් වහන්සේලා ස්කන්ධ පරිහරණයක් කරනවා කියලා මතක කරන්න පුළුවන්. එතකොට පංච උපාදාන ස්කන්ධ දුක හැම වෙලාවෙම ඇති වෙන්නේ කෙලෙස් නිසායි. මොකද පංච උපාදානස්කන්ධ දුක කියන එක අපිට හැම වෙලාවෙම අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම එකට ගැට ගැහිච්ච කෙලෙස් සහගත අත්දැකීමකින් අපිට ලැබෙන්නේ. නමුත් රහතන් වහන්සේලාගේ මනස හැම වෙලාවෙම වර්තමානයක් තුල පවතින්නේ. එහෙම වර්තමානයක් තුල පවතිනකොට වර්තමානයක ලෝකයේ ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක් දකිනවා මිසක ඒ වර්තමානයේ ඇත්ත දකින්න උන්වහන්සේලාට අතීතය ඇසුරු කරගෙන අනාගතය ඇසුරු කරගෙන පහළ වෙන ආශ්‍රව ධර්ම යෙදෙන්නේ නැහැ. ඒ නිසා පංච උපාදානස්කන්ධ දුක පිරිසිඳ දැකලා මොකද ලෝකයේ පිරිසිඳ දකින්න තියෙන්නේ පිරිසිඳ දැකලා ලෝකයෙන් එතර වෙන්න. විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕනේ පංච උපාදානස්කන්ධයේ ස්කන්ධ ටිකයි දුක්ඛ සත්‍යයට. උපාදානය ඇති සමුදය සත්‍යයට. දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි දෙක එකට වෙලයි මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ. අපි කොච්චර අපි මේ දුක ගැන දුක ඇතිවීම නැතිවීම ගැන කතා කළත් මේ ශරීරයේ මම කියලා දකිනවා නම් මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැත්නම් අපි කොච්චර බන කතා කරුවත් අපි තාම ඉන්නේ දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන කියන තැනයි කියන කරුණත් මතක කරන්නට ඕනේ චතුරාර්ය සත්‍ය දකින්න කියලා කියන්නේ මේ ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය නේද? දුක නේද? මේ මම මගේ මගේ ආත්මය කියන මේ ටික කෙලෙස් නේද? මේ කෙනෙකුට මම මගේ කියලා පේන ටික දුකයි සමුදයයි දෙක එකට එකතු වෙලා නේද මේ ලෝකේ පවතින්නේ කියලා දකින්නට ඕනේ. මෙන්න මේ දැකීමට තමයි සක්කාය දිට්ඨිය දුර වෙන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන කෙලෙස්ය හැම වෙලාවෙම ඇති වෙන්නේ මිත්‍යා දිට්ඨිය නිසායි. අවිද්‍යාව නිසායි. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මේ දුකයි කියලා දන්නේ මේ දුක ඇතිවීමයි කියලා දන්නේ ඒ දෙක නොදන්නකම නිසා Nirodhe මාර්ගය කියන සත්‍ය දෙක නැති වෙලා තියෙනවා. එතකොට අපි හොඳටම තේරුම් ගන්නට ඕන දේ සක්කාය දිට්ඨිය නැතිකරන්න වෙන කිසිම දෙයක් අපිට ඕනේ මේ දුක්ඛ සත්‍යයි කියලා ස්කන්ධ කියන්නේ හැම වෙලාවෙම දුක හැටියට දකින්නට ඕනේ. මේ මම මගේ කියන හැඟීම නැතිනම් කෙලෙස් ටික සමුදය සත්‍යය කියලා දකින්නට ඕනේ. මේ දුකයි සමුදය දෙක එකට එකතු වෙලා ලෝකේ පවතින්නේ ලෝකීය කියලා කියන්නේ සත්‍ය දෙකක් නේද කියන නෝන අපිට ලැබෙන්නට ඕනේ. අපි මම කියලා පරිහරණය කරන තැන සත්‍ය දෙකක් දකින්න ඕන මිසක මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නෙමෙයි. මම කියලා අපි දකින්න තැන පවතින සත්‍ය දෙකක් කියන නෝන අපිට ලැබෙන්නට ඕනේ. නමුත් අපිට අපේ ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතුව අපි එහෙමම මම ඉඳගෙන වෙනම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යනවා නම් ඒත් අපිට කියන්න තියෙන දුක්ඛේ අඥානං කියලායි. ඉතින් විශේෂයෙන්ම අපි තේරුම් ගන්නට ඕනේ දුකයි සමුදයයි කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දෙකට බෙදනවා. සත්‍ය දෙකක් ලෞකිකයි සත්‍ය දෙකක් ලෝකෝත්තරයි. සත්‍ය දෙකක් ලෞකිකයි කියලා කිව්වේ සමුදය සත්‍යය දුක්ඛ සත්‍යය ලෞකිකයි කියන්නේ ලෝකෙටයි යයිති. තණ්හාව නිසා දුක ඇති වෙනවා දුකට ආපහු තණ්හා කරනවා ආයෙ තණ්හාව නිසා දුක ඇති වෙනවා මේක චක්‍රය මේකට කියනවා සංසාර චක්‍රය කියලා යම් කලක තණ්හාව නැතිකොලොත් දුක කියනක නූපදිනවා දුක නූපදින්නෙන් තණ්හාව නූපදිනවා කියලා මේක නිරෝධයට ඇරෙනවා දුක සමුදය දෙදෙනාගේ දුරු කිරීම නිරෝධය ඒ Nirodhe දැන ඊට අනුව කටයුතු කරනක මාර්ගය. එතකොට Nirodhayai මාර්ගය කියන කරුණ දෙක වැඩිනකොට සමුදයයි දුකයි දෙක නිරුද්ධ වෙනවා. මේ සත්‍ය දෙක යම් තැනක තියෙනම් මේ සත්‍ය දෙක නැහැ මේ සත්‍ය දෙක නැත්තම් මේ සත්‍ය දෙක නැහැ. එතකොට ඒ විදිහට තේරුම් කරගන්න. එහෙමයි පැහැදිලි. මම හිතනවා ඒ අපේ හිතවත් යහපු ප්‍රශ්නයට හොඳ පිළිතුරක් ඔබ වහන්සේ ලැබුණා. අපි තව බලාගෙන ඉන්න ප්‍රශ්න අහන්න අපි ඊළඟ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙන්න. කෙටියෙන් ප්‍රශ්න අහන ඔබේ නමක් කියනවා නම් වඩා හොඳයි. හලෝ. මම මේ තමුත්තිගමින් නන්දසේන කතා කරන්නේ. හලෝ සමුත්ති ගමින් නන්දසේ කතා කරලා ඔව් මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ දැන් මම රූපයක් හැට ගැටෙනකොට මම ඒක මෙනෙහි කරනවා මේ රූපය දැන ගැනීම විඳීම හඳුනා ගැනීම රූපය ගැන සිටීම මේ පංච උපාදානස්කන්ධය හටගත්ත නැති වුණා කියලා මම ඒක මෙනෙහි කරනවා එතකොට එහෙම මෙනෙහි කිරීම තුළින් මට දැනෙනවා දැන් මේ රූපයක් දැක්ක කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගත්ත නැති වුණා ඒ වගේ සබ්දයක් යහුණා කියන්නේ පංච උපාදානස්කන්ධය හටගත්ත නැති වුණා කියලා එක මෙනෙහි කිරීම අපිට ඒ පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම නැතිවීම දැකින්න මට මේ මෙනෙහි කිරීම උපකාර වෙනවද කියලා මට දැනගන්න ඕනේ. සයන්ස් හොඳ භාවනා මේ ප්‍රශ්නයක් අපේ හන්සේන මාත්මය හුවේ විස්තර කරලා උත්තර දෙන්න. ඇත්තටම ඔබතුමා අහපු ප්‍රශ්නය මට එකක් මතක් කරන්න පුළුවන්. අපි යම් වචනකින් කතා කරනකොට අපේ මනසේ තියෙන අර්ථය කොතනද කියන එක මට කියන්න බෑ. සමහර විට අර්ථ දෙකක් හිතාගෙන අපි එකම වචනේ කතා කරන වෙන්නත් පුළුවන්. නමුත් ඒ තුලින් ඔබතුමා කතා කරපු වචනය තුල මම ඒ තරම් දෝෂයක් දකින්නේ නැහැ. නමුත් මට මෙතෙන්දි මතක් මට හිතෙනවා මේ තුල අපි හැම කෙනෙක්ම දැක්කුදු සැබෑ වූ සත්‍ය අර්ථයක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් මම විස්තර කරන්නම්. එතකොට අපි මේ කතා කරන දේ ඔබතුමා මතක් කළ දේ මේකම නම් ඒක වඩා හොඳයි. එහෙම නොමැති නම් ඒ තුල යම් මට්ටමක වැරද්දක් තියෙනවා ඒක නිවැරදි කරගන්න. අපි මෙහෙම මතක් කළොත් මේ ස්කන්ධයන්ගේ ඇතිවීම ගැන අපි කියමු දැන් වැලි කැට තියෙනවා අපි වැලි කැට කැට ගෙනල්ලා දැම්මොත් එක තැනකට මෙතන රූපයේ පරමාර්ථ වශයෙන් පවතින වැඩි කෙටි වැඩි කෙටි කියන්නේ මේ වැඩි කෙටි දන්නේ අනිත් වැඩි කෙටි ගැන අනිත් වැඩි කෙටි දන්නේ අනිත් වැඩි කෙටි ගැන රූපයේ ස්වභාවය බඳුයි මේ බඳු රූපයක් තියෙන තැන අපේ හිතට කන්දක් පේනවා කියන්නකෝ දැන් අපිට මේ කන්දක් හැටියට පේන දේ තමයි හිතට පහළ සංඥාව එතකොට දැන් නැති දෙයක් තමයි අපිට පේන්නේ සංඥාව කියන්නේ මිරිඟුවක් අපේ හිතට පහළ වෙන දෙයට තමයි ඛණ්ඩ කියලා කල්පනා කරන්නේ. ඒක තමයි සංඛාරා කද ලුපමා කියලා කියන්නේ. ඉතින් සංඛාරපච්චය විඥාන. කල්පනා කරපු දේ දැනගන්න. එතකොට අපි ඛණ්ඩක් කියලා දැනගන්න තැන අපිට හම්බ වෙන රූපේ කවදාවත් විඥාණයට හම්බෙලා නැහැ විඥානය අධ්‍යක්ීමේ අර වැලිකට වැලිකට තියෙන තැන නුවණින් දකින්න ඕනේ ඒ බඳු තැනක මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයක් තියෙනවා මෙහෙම ධර්මතා දෙකක් නිසායි අපි කන්දක් කියලා දැනගන්නේ කියන අර්ථය අපිට තියෙන්න ඕනේ මොකද අපි අද කන්දක් කියලා අපිට රූපයක් හම්බ වෙන තැන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙන තැනක අපිට අද හම්බෙන්නේ රූපයක් විතරයි. නමුත් අපි මෙතන රූපය කියන්නේ මොකේද නාමය කියන්නේ මොකේද කියලා මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලන අපිට නාම රූප දෙක පිරිසින් දැන ගැනීම සිද්ධ වෙන්නට ඕනේ. නාම රූප ධර්මයන් පිරිසිදු දැන ගැනීමයි ditthi visuddhiya කියලා කියන්නේ. මේ හැම ධර්මතාවයක්ම මුල් වෙලා තියෙන අන්තිමට මෙන්න මේ දැකීම පිරිසුදු කරගන්නටයි ඒ නිසා ditthi visuddhiya කියලා කියන්නේ නාම රූප ධර්මයන් පිරිසිදු දැනගන්න බව ඒතන සම්පාදනය වෙන විදිහට මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්නට ඕනේ. දැන් අපේ සායනස මේ ඒ මහත්මයාගේ ප්‍රශ්නේ එක කොටසක් මටත් අහන්න දෙන වහන්සේගෙන් දැන් රූපයන් දැකීමෙන් පංච උපාදානස්කන්ධයම කියන වචනේ ගැලපෙනවද ඒකට? ඒකත් එහෙම ගන්න බෑ. නමුත් එහෙමයි පංච උපාදානස්කන්ධය කියන තැන මේ ස්කන්ධය වෙන්වෙන්ම හටගන්නේ නැහැ. ස්කන්ධ ටික එක තමයි හටගන්නේ අපි විශේෂයෙන් මෙතෙන්දි ගන්නට වෙන ස්කන්ධයන් කියනකොට චිත්තජයසික ධර්ම සහජාතයි. හරිද? නමුත් යම් වෙලාවක රූප ගැටීම නිසා ඒක රූපයක් තියෙනවා අපිට යම් දැනගැනලක් ඇති වෙනකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්ම එකටම උපදිනවා මේසක. එහෙම වෙනම වෙනම අපිට හම්බ වෙන්නේ නැහැ. අපි එහෙම විඥානයේ අත්දැකීමට රූපයක් හැටියට හම්බ වෙන එක ප්‍රඥාවෙන් දකින්නුනේ නාම රූප කියලා ධර්මතාව දෙකක් තියෙනවා කියලා. එතකොටයි විඥාණයෙන් දැනගන්න මට්ටමේ යම් කෙලෙසයක් තියෙනවා නම් ඒකේ සංකලේශී භාවය දුරු වෙන්නේ. එහෙමයි කියන්නේ. මම හිතන ඉතින් පැහැදිලි කියලා අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු. ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. අවසරයි. අ සර්වසම්මයි මම දුම්මල සූරියන් කීර්ති. මම ජීවර වැඩසටහන් දෙකක් වුණා. එතනදිත් මේ අපිට අර ලිපිණියන් කීපයක් කිව්වා මේ ධර්ම පොත් ගෙන්න ගන්න. නමුත් ඒ ගැන හරියට කියාගන්න තරම් ඒවා දෙසරයක් අපිට කියනවා නම් හොඳයි. ඒ වගේම මම අර කඩුගන්නාවේ නන්දසිරි හාමුදුරුවෝ ඒ හාමුදුරුවන් පිළිබඳව මම ලිපිණයක් කැරියා ඒක ගැන තොරතුරක් ලැබුණ නැහැ. ඉතින් ඒක හරියට ඒ ලිපිණේ ලියාගන්න පුළුවන් වුණාද නැද්ද කියන එක කැඩුවා. ඉතින් ඒ වගේම මම සුදස්සනාමුදුරන්ගේ ලබනෝරු ආරණ්‍ය සේනාසතර ගිහිල්ලා ඒ සුදස්සනාමුදුරන්ගේ ධර්ම දේශනාවට වැඩසටහනකට සහභාගී වෙලා තියෙනවා. ඉතින් මට දැනගන්න ඕනේ භාවනා කරනකොට අපි මම ආනාපානසති භාවනා කරනවා ඒකේ එකින් එක දැන් ඇස උපදිනකොට මේ කන මැරෙනවා ඒ වගේම අනිත් අවස්ථාවන් නැති වෙනවා කියනෝනේ කියලානේ එතකොට අපි යම්කිසි රූපයක් ඇති වුණාම අපේ හිතට මේක දැනෙන්නේ. ඒ දැනෙන රූපය අපි කොහොමද ඒක අනිත් පංචපාසල ස්කන්ධයන්ට අපි යොමු කරගන්නේ. ඒ පිළිබඳව පොඩ්ඩක් මට තේරුම් කරගන්න පුළුවන්. සන්නස පොඩ්ඩක් අපේ කීර්තිමාත්මගේ ඇටලුව සරණයි මට දැන් ආපු ප්‍රශ්නෙත් මතක නැහැ. එතකොට ප්‍රශ්න දෙකක් කියනවා. ප්‍රශ්න දෙකක්. ආනාපාන සතියට මේක සම්බන්ධ නැහැ. එතකොට දැන් මෙතෙන්දී මේ එතුමා මතක් කළා ඇහැ උපදිනකොට කන නැරෙනවද කියලා එහෙම ධර්මතාවයක් යෙදෙන්නේ නැහැ. එහෙම යෙදෙන්නේ අපේ මට්ටමට අපි කියමුකෝ එක් අවස්ථාවකට එක් ආයතනයක් නම් උපදින්නේ අනිත් ධර්මයේ ඉපදිලා කියන ධර්මතාවයක් නැත්තම් මෙරිමයි කියන ධර්මතාවය සුදුසු නැහැ. එතකොට හැම වෙලාවෙම අපිට පැවැත්ම හැටියට හම්බ වෙන්නේ ස්කන්ධ පංචකයක්මයි. ඒ හින්දා ඒක පංච උපාදානස්කන්ධයක්මයි. ඒ හින්දා ඒ ගැන ප්‍රශ්නකුත් නැහැ. අනිත් ප්‍රශ්නේ මොකද එතුමා ඇහුවේ? ආනාපානසතිය භාවනා කරනවා කියන එක ඒක ගැටලුවක් මා හිතන්නේ ඇහුවේ නෑ මහත්මයා. එතකොට මේ ආනාපානසතිය වඩන විට අර විදිහේ ස්වરૂපයක් ගැන අවබෝධයක් ඇති වෙනවද? ඔව් දැන් අපි කියමුක එතනදී මනෝමයෙන් අපිට හම්බ වෙන රූපයක් තියෙනවා නම් මම හිතන්නේ මහත්මයා නැවත ප්‍රශ්නේ අහන්න සූදානම්ක් වෙනවා අපි අවස්ථාව ලබා දෙන්න. මට මම මේ ওই ධර්මදේශනා වැඩසටහනවලදී මේ ලැබුණෝටි පූජ්‍ය පිටිකලාමුදුරන්ගේ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන්න හම්බුණා ගෙන්නගෙන ඒ පූජ්‍ය පිටිකලාමුදුරන්ගේ පොත් ආශ්‍රයෙන් ඒ ධර්මදේශනා ආශ්‍රයෙන් තමයි මම මේ මට ගැටලුව මතුවුනේ. ඉතින් ඒ නිසායි මම මේ ඇහුවේ දැන් භාවනා කරනකොට අපි කොහොමද මෙනෙහි කරන්නේ දැන් ඇහැකට රූපයක් ඇති වුණාම ඒක දැන් නැවත මතක් වුණාම ඒ ඇහැට නෙමෙයිනේ ඒක දැනෙන්නේ. ඒක දැනෙන්නේ සිතට. එතකොට ඒක අපි කොහොමද මෙනෙහි කරන්නේ? ඒක කොහොමද අයින් කරන්නේ? ඒක එක ගැළුවක්. අනිත් එක තමයි මේ අර ධර්ම ග්‍රන්ථ ගෙන්වා ගැනීමේදී මේ ඒ ලිපිනයන් අපිට හරියට ඉක්මනින් ගියා ගන්න බැහැ. එකපාරක් කියන නිසා ඒවත් එසරයක් විතර කියනවා නම් ඒක ලොකු කුසලයක්. මේ පිනක් අපිට ඒ පොත් ගෙන්ව ගන්න ලැබෙනවා නම්. ඒක අපිට කළ හැකි දෙසරක් කියවන්න පුළුවන් අපේ අන්තනේ මේ එතුමාගේ දහම් ගැටලුවට. ඔව් එතකොට ඇත්තටම මට ධර්ම තේරෙනවා මම මෙතෙන්ද මතක් කරලා තියෙන්නේ අපිට ඇහැට පේන කොට ඒ අවස්ථාව නෙමෙයි හිතට උපදින්නේ හිතට උපදින අවස්ථාව නෙමෙයි ඇහැට පේන්නේ නමුත් මේ එකම තැනකදීවත් බැහැර කරන්න යමක් නෑ අපි මොකද අයින් කරන්න කියන ප්‍රශ්නේ දෙන්නේ නෑ මෙතන අපි මේ ධර්ම පිරිසිදු දත්ත යුත්තේ කොහොමද කියන කරුණයි අවශ්‍ය වෙන්නේ මොකද අපිට අවශ්‍ය වෙන්නේ මේ තුල යම් කෙලෙස් බවක් තියෙනවා නම් ඒ කෙලෙස් සහගත බව දුරු කරන්න මිසක අද පෙර කර්ම ප්‍රත්‍යයට උපන්න ස්කන්ධය අද අපිට නැති කරනවා කියන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඔබතුමාට යම් රූපයක් පේනවා කියලා කියන්නේ එතකොට අපි දන්නවා මේ ඇහත් රූපයත් ගැටීම නිසා සිත් උපදිනවා සිත් ඉපදීම නිසා මේ වේදනා සං ස්පර්ශ නිසා මේ වේදනා සංඥා චේතනකේ නාම ධර්ම ඇති වෙනවා නම් මේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ නැති වෙනකොට මේ වේදනා සංඥා චේතන නාම ධර්ම නැති වෙනවා කියලා ඔබතුමා දකින්නට ඕනේ. එතකොට අපිට ඒ ධර්මය නිරුද්ධ වුණාට දැකපු දේ තියෙන විදිහට මනසට එළඹ සිටිනවා. ඒ අවස්ථාවේදී අපි එතන හඳුනා ගන්නට ඕනේ දැන් මේ මනස ධර්මාරම්මනත් මනෝ විඤ්ඤාණත් කියන ධර්මතා නිසා විද්‍යමාන මිසක දැකපු දේ නෙමෙයි කියන එක ඒ අවස්ථාවට හඳුනා ගන්නට ඕනේ. මනෝ සම්පස්සය නිසා අපි කියමු මෙහෙම ඉන්නකොට අපිට gedara අපිට මතක් වෙනකොට අපි දැනගන්නට ඕනේ දැන් මේ gedara මතක් වෙනවයි කියන සිද්ධියද වෙන්නේ මනසත් ධර්මාරම්මනත් මනෝවිඤ්ඤාණ නිසා. ඒ කියන්නේ තමන්ගේම මනසෙන් උපන්න දෙයක් තමන්ම සිහි කරගත්ත මිසක බැහැර යමක් සිහුණා නෙමෙයි කියන එක හඳුනගන්නට ඕනේ. තාපැත්තකින් ගත්තොත් අපිට දැකපු දේ ඇහුණු දෙයටත් ඇහුණු දේ දැනෙන දෙයටත් දැනෙන දේ දැනගත්ත දෙයට සම්බන්ධයක් නැති බව. අපිට අවබෝධයට එන්නට ඕනේ. දිත්තේ දිත්තමත් දැකපු දේ දැකීමෙන් අවසන් වෙන්නට ඕනේ. දැකපු දේ ආයේ දැනගන්න හෝ දැනගත දේ දකින්න නෙමෙයි. ඇහුණු දේ දකින්න හෝ දකින්න දේ ඇහෙනව නෙමෙයි. ඒ ඒ ආයතනය නිසා යම් යම් ධර්මයක් හටගත්තොත් ඒ ඒ ආයතනයගේ නැතිවීමෙන් ඒ ඒ ධර්මය නැති වෙනවා කියන අවබෝධයක් ලැබෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට අපිට මේ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම බලන්නට ඕනේ. මම හිතන සංඥා සම්බන්ධයෙන් නැවත හොඳින් පැහැදිලි කළා කියලා. නැවතත් මේ මහත්මයා කිල්ලිම අපි කරන්නම් අප්‍රමාදයේ කියන ධර්ම ක්‍රමයකින් නගන්න කරුණා කළා. පූජ්‍ය මොරගොල්ලේ සුමන යෝගී හිමි මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුහුල්වැල්ල කියන ලිපිණයට ලියමනක් කරන්න රුපියල් 30ක මුද්දරක් සමග මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුහුල්වැල්ල කියන ලිපිණයට අද ඒ ධර්ම ග්‍රන්ථේ පමණයි ඔබට දැනුම් දීමට තිබෙන්නේ. ඊට අමතරව අර ඉල්ලීමක් කරලා තිබුණා අන්ධ ජනතාව උදාවන බෞද්ධ සංගමයකින් එයත්න්ගේ නව තාක්ෂණික ක්‍රමානුව අන්ධ ජනතාවට ලෝකේ බුදුදහම හඳුන්වා දීමට අවශ්‍ය කරන ඒ මෙවලම් 3D පැටි ආදී දේවල් නිෂ්පාදනය කිරීමට උදව් කරන්න කැමති අය ලිපිනයක් කියලා තිබුණා. ඒ ගැන උනන්දු වෙන්න කියලා. අපි ඒක බොහොම අහිංසක ඉල්ලීමක් නිසා මේ විසරයක් ප්‍රචාරය කළේ. ලිපිණේ හැටියට තිබුණේ අන්තජනතාව සඳහා වූ බෞද්ධ සංගමයේ 43න් එක අමුණුගොඩ ඉඟුල්ගොඩ. මේ ගම්පහ පැත්තේ අමුණුගොඩ ඉඟුල්ගොඩ ලිපිණේ තමයි මේ අන්තජනතාව සඳහා වන බෞද්ධ සංගමයේ තියෙන්නේ. ඉතින් ඒ බඳු උනන්දුවක් දක්වන අක්ෂ කරුණා කළා ඒ වගේ අයට උදව් කරන්න ඉදිරිපත් වෙන්න. අපි ඊළඟ අපේ අසන්නත් අවස්ථාව ලබා දෙන්නම් ඔබේ ප්‍රශ්නයක් එකකින් අහන්න. තේරුවන් තරණයි හාමුදුරුවනේ තේරුවන් තරණයි රිතුරන් නැතිතුමනේ මම ප්‍රශ්නය මාර්ගස්ත පුද්ගලයයි පලස්ත පුද්ගලය වශයෙන් පුද්ගලය අට දෙනෙක් ඉන්නවා එතනදී නිවන කියන தত্ত্বය මේ රහස් කියන தত্ত্বයට අතර ඒකට අවස්ථාවල් නමයක් සඳහන් වෙනවා මෙතනදී හාමුදුරුවනේ මේ රහතන් වහන්සේ මේ නිවන මේ කියන දෙක හතර සත්‍යයේ කොහොමද හාමුදුරුවනේ තේරුම් කරන්නේ එමත් නම නම් කියන එක නමුත් ප්‍රශ්නේ ආවා මේ මාර්ගස්ත පලස්ත කියන අටයි නිවනයි කියලා නවයක් මෙතන තියනවා වගේ නේද පෙන්නේ කියලා. ඇත්තටම මෙහෙමයි අපි කියමු මාර්ගය සහ ඵලය කියන දෙකම සංකතයි. හරිද? අරිහත් මාර්ගයත් අරිහත් ඵලය සංකතයි. අරිහත් මාර්ගයේ ඵලය තමයි ප්‍රතිඵලය තමයි අරිහත් ඵලය. මෙතනදී අපි කියමු අරිහත් ඵලය කියන තැන තමයි අපිට රහතන් වහන්සේ කියලා කියන්නේ. මෙතනදී මෙතෙදි කියන සෝපදිශේෂ. උපදිශේෂයක් තියෙන තව ස්කන්ධ සහිතව ක්ලේශ පරිනිර්වාණයක් තමයි මෙතෙදි තියෙන්නේ. ඒ හින්දා මේ නිවන කොටස් දෙකකට හඳුන්වන මුලින් කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙනවා. ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණය කියලා ධර්මතාවයක් තියෙනවා. මේ ජීවිත සම්පතිය අවසානයේදී දුක්ඛ ස්කන්ධයන්ගේ නිරෝධයකුත් තියෙනවා. ඒ දුක් දුක් දුක් වූ ස්කන්ධයන්ගේ Nirodha අපිට පණවන්න පුළුවන් කමක් නැහැ ස්කන්ධයකින් හේතුව සහ ඵලය කියන දෙදෙනාගේ Nirodhaයෙන් අසංකතයට පැමිණීමක් තියෙනවා. එතකොට එහෙම අනුව බලනකොට මේ මාර්ග ඵල කියලා මේ අරියත් මාර්ගය අරියත් ඵලය කියපු තැන අපි රහතන් වහන්සේ කියලා හඳුනනවා මෙතෙන්ට කියන සෝපදිශේෂ නිබ්බාන. උපදි ශේෂයක් හිතයි උපදී කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ ගොඩක් දෙනෙක් මේ වචනේ වරද්ද ගන්නවා උපදි කියනකොට කෙනෙක් කියනවා උපාදාන කියනවා කෙලෙස් කියනවා නමුත් එහෙම කිව්වොත් වරදිනවා රහතන් වහන්සේට උපාදාන ශේෂයක් තියෙනවා කෙලෙස් තියෙනවා කියලා උපදි කියන වචනේ බෙදනවා කාම උපදි කන්ද උපදි ක්ලේශ උපදි අபிසංස්කාර උපදි කියලා හතරකට බෙදනවා රහතන් වහන්සේට කාම උපදිය දුරුයි ක්ලේශ උපදිය දුරුයි අபிසංස්කාර උපදිය දුරුයි නම් කන්ද උපදි කියන ටික තියෙනවා මේ ස්කන්ධ උපදිය තියෙන නිසා උපදිශේෂස්ස උපදිශේෂ උපදිශේෂයක් තියෙනවා ඒ නිසා රහතන් වහන්සේ තණ්හාව නැති කළා මෙතනදී මේ ප්‍රභේදය තමයි මේ ධර්මතාවයෙන් පෙන්වන්නේ කියන එක මට මතක කරගන්න. එහෙමයි අපේ හන්දනේ. අපි ඊළඟ අසන්න සත්‍යවස්ථාව ලබා දෙන්නම්. ප්‍රශ්නේ හන්දු වෙනම කියලා. ස්වාමීන් වහන්සේ මේ සිරිවර්ධන කතා කරන්නේ දුුණගහින් මට දැනගන්න ඕන නේව සංඥා නා සංඥායතන කියන එකයි සංඥා වේදේස නිරෝධ සමාපatti කියන එකයි මේ දෙක දෙකක්ද දෙකක් නම් ඒක වෙනස මොකක්ද කියලා දැනගන්න කැමතියි. එහෙම කන්දේ. ඔව් සංඥා වේදහිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ සියලුම සංඥා වේදනාවන්ගේ නිරෝධය. එතකොට සංඥා වේදනාවන් ගැන සංඥා වේදනාව නැති බවට කියනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා. හැබැයි ඒක චිත්ත සමතයක් එක්ක සාත් කරගන්න පුළුවන් දෙයක්. ඒක එක සමාපත්තියක් වෙන්නේ. ඒකද සංකතයි. නේව සංඥා නාසඤ්ඤා තලය කියලා කියන්නේ සංඛාර අවශේෂ පැවැත්ම. මේ ලෝකයේ තුල අපිට පුළුවන් අපි කියමු ප්‍රථම ධ්‍යාන සංඥාව අතහරිනවා අපි හැම වෙලාවෙම ဒုတိ ය ධ්‍යාන සංඥාවට හිත තබලා. ဒုတိ ය ධ්‍යාන සංඥාව අතහරින්නේ අපි තෘතිය ධ්‍යාන සංඥාවට හිත තබලා මේ වගේ එක ධර්මතාවයක් අතරින් තව ධර්මතාවයකට හිත තබලා අන්තිමට මෙහෙම ගියාම ආකින්චායතන කියන සමාපත්තිය අපිට අතහරිනවා නේව සංඥා නා සංඥායතන කියලා. ඒ කියන්නේ සංඥාව ඇත කියන්නත් බැරි නැත කියන්නත් බැරි මට්ටම දක්වා ඊටාම සියුම් වෙලා. ඒ තරමටම මේ සංඛාර අවශේෂ මට්ටම දක්වාම චිත්තේ වැඩිලා සියුම් වෙලා. නමුත් සංඥාවක් තියෙනවා. මේ සංඥාවක් තියනවද නැද්ද කියලා පනවන්න පුළුවන් කමකුත් නැත්තරමට වැඩිලා. නමුත් ඒක සංකතයි. නමුත් ඒ තුලද සංඥා භවය යන ගණිතෙම යනවා එක. එතකොට ඒ තුල නේව සංඥා නා සංඥා තලයේ කියන එකේ ප්‍රතිවිපාකය තමයි විඥාණයට අත්දැකීමක් නොලැබෙන බව. ඒ හින්දා ඒක විඥාන ටිකක් නෙමෙයි. නේව සංඥා නා සංඥා තලයේ කියන එකේ පැවැත්ම ওই විදිහට වීමෙන් සංකාරවශේෂ විදිහට ඒ සංඥාව ඇති නැති කියන තත්ත්වයටපත් වෙන්න බැරි එකේ විපාකයේ පැත්තෙන් තමයි බලන්න තියෙන්නේ. මොකද එතන විඥාන ටිටියක් නෙමෙයි. අසඤ්ඤ තලයයි, නේව සංඥා, නාසඤ්ඤා තලයයි විඥාන ටිටියක් නෙමෙයි. ඒ දෙක මේ හැර අනිත් හතට අනිත් ධර්මයන්ට කියනවා සත්ත්ව විඥාන ටිටි කියලා. එතකොට නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඇත්ත සහ නැත කියන මට්ටමටවත් තියුම් වෙච්ච සංඥාවක් තියෙනව නෙමෙයි. වේදනා සංඥාව සියලු ආකාරයෙන්ම නිරුද්ධ වෙන බවම පෙන්වනවා. ඊගාට අපි දත යුතුයි නිරෝධ සමාපත්තිය සංඥා නිරෝධයක් වශයෙන් යා යුතුයි නිල් සංඥා නා සංඥා ආයතනයේ සංකාර සමාපත්තියක් වශයෙන් යා යුතුයි කියලා. මොකද සංඥා සමාපත්තිය වශයෙන් පැමිණීමේ නිෂ්ඨාව නිව සංඥා නා සංඥාතලයේ නිරෝධ සංඥා වශයෙන් පැමිණීමේ නිෂ්ඨාව සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. එතකොට මෙන්න මේ ධර්මතා දෙක තේරුම් කර ගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ තුලින් අපිට හොඳ ධර්මතාවයක් ලැබෙනවා. මේ ලෝකේ සමතේ කියන කාරණාව විදර්ශනා කියන කාරණාව යථාර්ථය. මොකද හැම වෙලාවෙම චිත්ත භාවනාවක් කරනකොට සමතේට අපිට හම්බ වෙන්නේ එක ධර්මයක් ප්‍රකට වෙන්නේ තව ධර්මයක් අතහැරීමෙන්. තව ධර්මයක් අතහැරින්නේ තව ධර්මයක් ප්‍රකට වීමෙන්. එතකොට මෙහෙම මේ විදිහට ගියාම අපිට හැම වෙලාවෙම යම් ධර්මයක පැවැත්මක් මතයි තියෙන්නේ. මේ අපි අට සමාපatti පිළිවෙලින් ගියාම ආකාස සංඥායතන කියන සමාපත්තිය අතහරින්නේ අපිට විඥාන ඡායතන කියන සමාපත්තිය උපදවාගෙන. විඥාන ඡායතන කියන සමාපත්තිය අතහැරෙන්නේ ආකින් ඡායතන කියන සමාපත්තිය උපදවාගෙන. ආකින් ඡායතන කියන සමාපත්තිය අපිට අතහැරෙන්නේ නේව සංඥා නාසඤ්ඤා ඇතින සමාපත්තිය උපදවන. ඒ වුණාට නේව සංඥා නාසඤ්ඤා ඇතින කියන සමාපත්තිය තුල සමාපත්තිය ගැන නුවණ නැතිකම ඒක අවිද්‍යාව ඇසුර වෙනවා. කෙලෙස් නැහැ කෙලෙස් නැති බව නොදන්නාකම අවිද්‍යාව. ඒක මේකේ ප්‍රත්‍යක්ම වෙනවා. වෙන බාහිර කෙලෙස්යක් මුකුත් නැහැ. නමුත් ඒ ධර්මය තුල ඇති ඒ ධර්මයන් ගැන නුවණ නැතිකම ඒකට තියෙන කෙලෙසේ වෙනවා. ඒ නිසා කල්ප 84000කින් පස්සේ හරි නැවත ආපහු මේ ලෝකයට නැත්තම් මේ දුකට අපහු පැමිණෙනවා. ඒ නිසා ඒකද දුක්ඛ සත්‍යයට අයිති, ඒකද තුන් භවයට අයිති. නමුත් Nirodha Samapattiya කියන කාරණාව කියන්නේ හැම වෙලාවෙම සංඥා වේදනාවන්ගේ Nirodhe හුරු කිරීමෙන්. සංඥා වේදනාවන්ගේ Nirodhe නැවත නැවත හුරු කිරීමෙන් මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්බන්ධෙන්න පුළුවන්. ඊට පස්සේ මේ නිරෝධය කියන කරුණත් අපි හොඳට තේරුම් කරගන්නට ඕනේ. නිරෝධය කියන කාරණාවත් ධර්මතා දෙකකින් පවතිනවා. ඒ කියන්නේ අවිද්‍යාව සහගතවත් නිරෝධය කරමුණු කරන්න පුළුවන්. සම්මා දිට්ඨියටත් නිරෝධය කරමුණු කරන්න පුළුවන්. ඔක හොඳට මම හිතන්නේ කාට හරි බලා ගන්න ඕනොත් මජ්ක්‍ධිම නිකාය මූලපරය සූත්‍රය බැලුවොත් ඒක පෙන්වන්න පුළුවන්. දැන් ওই නිවන වුණත් උපාදාන කෙරෙන හැටි මූලපරය සූත්‍රයෙන් පෙන්නනවා. කුමක් නිසාද නිරෝධයයි කියන ධර්මතාවය පිළිබඳව පැවැත්ම යම්කිසි කෙනෙකුට නැත්තම් ඒ කියන්නේ නිරෝධය කියන එක සම්මා දිට්ඨිය තුල උපන්නේ නැත්තම් මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙමයි පෙන්දරේ. ගැඹුරු දේවල් බොහෝ දෙනෙකුට එක්වරම අවබෝධ නොවෙනවා වෙන්න පුළුවන්. නමුත් ගැඹුරු දේ ටිකක් ක්‍රමානුකූලව හිත යොමු කරනකොට ඒක වැටහෙනවා. අපේ ඊළඟ පිටරටෙක් සූදානම් ඉන්න ප්‍රශ්නයක් අහන්න. සම්මා සම්බුද්ධ සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ ආරිපාල මහත්මයාණෙනි මම මේ සමන්තයේ මොරුටින් කතා කරන්නේ. ගම්මීර පඤ්ඤේන සුදේශිතානි අපි සාල ගැඹුරු ධර්මයක් දේශනා කරේ. ඇත්ත වශයෙන්ම මේ මේ මේ මේ ධර්ම ගැන ටිකක් විමසලෙන් බලනකොට මට නම් තේරෙන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ අපි නැති දෙයක් ඇති හැටියට අරගෙන ඕක නැති කිරීමට දරන වෑයමක් එකක්. අනිත් එක මෙතන තියෙනවා දැන් කම්මස්ස කාරකෝ නැති විපාකස්සච වේදක සුද්ධ ධම්මා පවත්තන්තේ සම්මේපරම දස්සන් කියලා එහෙමත් මේ එකක් තියෙනවා. මෙතන ශුන්‍යතා විමුක්තිය අනිමිත්ත සුඛය තමයි මෙතන උගක්ම මේ මේ අපිට ගතේ වුත්තේ මොකද මේක වර්තමානයේම අවබෝධක සාක්ෂාත් කරගල යුතු ධර්මයක් කියලා මම ඒක අනුව තමයි බුදුරජාණන් වහන්සේ රතනසෝසේ දික්කින්ච අනුකම්ම සීලව දස්සනේන සම්පන්නෝ කාමේසු විනීය ගේතන් නැහි ජාතු කබ්බ කිසිම දෘෂ්ටියකට නොවැටි අවබෝධ කටයුතු ධර්මයක් මේ මේ මොකද කරුණා කළා ඔබේ ප්‍රශ්නේකේ තියෙන මේ මේක මේක මේක මේක නේද මේ ගාවිතර ස්වාමීන් වහන්සේ අපි අවබෝධ කළ යුතු අවස්ථාවයි කියලා මම අහන්නේ බෝකෙන් සිද්ධ කොහොඳමයි සමන්ත මහත්තයාගේ ප්‍රශ්න ගොඩක් වුණා ඔබ හන්ද තේරුම් ගත්ත ක්‍රමයට අපි 1 2 3 ප්‍රශ්න තුනක් මට රේන්දි ඒ එක ඉතල මතක් කරන්න ඕනේ අනිමිත්ත ශුන්්‍යත අපනේහිත වෙච්ච පමණකින් ඒක තථාගතයන් වහන්සේ දේශනා කළ නිවන වෙන්නේ නැහැ මොකද මේ ශාසනයෙන් පිටත් අනිමිත්ත චේතු විමුක්ති අප මේ ශුන්්‍යත චේතු විමුක්ති ආකාසඤ්ඤාත චේතු විමුක්ති විඥානඤ්ඤාත චේතු විමුක්ති අපමාන චේතු විමුක්ති කියන චේතු විමුක්ති තියෙනවා මේ ශාසනයෙන් බහැර මේ ශාසනෙත් ශුන්්‍යත අනිමිත්ත චේතු විමුක්ති තියෙනවා එතකොට මේකේ වෙනස අපි හඳුනා ගන්නට ඕනේ වෙනස හඳුනා ගැනීම මත තමයි අපිට අපි සම්පාදනය කළ යුත්තේ මොකද්ද කියන කාරණාව එන්නේ. ඕක මම හිතන්නේ විස්තර වශයෙන් තේරුම් ගන්නට ඕන නම් මජ්ක්‍ධිම නිකායේ වේදල සූත්‍රය වගේ මහ වේදල සූත්‍රය වගේ බැලුවොත් මේ වෙනස්කම් බොහොම ලස්සනට පැහැදිලිව පෙන්වලා තියෙනවා කියලා හිතෙනවා ඒක තේරුම් ගන්න පුළුවන් කියලා. ඒකම අපි ওই පිළිබඳව තව ටිකක් මතක් කළොත් අනිමිත්ත චේතෝ විමුක්තිය අපනිහිත චේතෝ විමුක්තිය ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලා නිවනටත් හඳුන්වනවා. ඒ චේතෝ විමුක්තියයි එතකොට මේ ශාසනයෙන් බහැර චේතෝ විමුක්තිය වෙනස මොකද්ද කියන එක තේරුම් කරගන්නවා නම් තේරුම් කළොත් ඒකෙදී අපි කියමු සරියුත් මහ රහතන් වහන්සේ සහ කොටිත මහ රහතන් වහන්සේ අතර වෙන ධර්ම සංවාදයකදී සරියුත් මහ රහතන් වහන්සේගෙන් කොටිත මහ රහතන් වහන්සේ මේ ප්‍රශ්නය අහනවා. අනකොට සරියුත් මහ රහතන් වහන්සේ උත්තර දෙනවා. "එවත්නි අර්ථ වශයෙන් නොඑක් වූ පදව්‍යංජන වශයෙන් එක් වූ ධර්මතාවිකුත් මේ තුල තියෙනවා පදව්‍යංජන වශයෙන් උත් වෙන් වෙන් වූ අර්ථ වශයෙන් වෙන් වූ ධර්මතාවිකුත් තියෙනවා ඒකෙදී පෙන්නනවා මේ ශාස්ත්‍රයෙන් බැහැර යම්කිසි කෙනෙක් සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් එක්ම අනිමිත්ත සංඥාව මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතු විමුක්තියට සම්බන්ධින්න පුළුවන්. මේක මේ ශාස්ත්‍රයෙන් බැහැරයි. ඊට පස්සේ මේ ශාස්ත්‍රය තුළ රාගය නිමිත්තක්, දේශය නිමිත්තක්, මෝහය නිමිත්තක්. රාගය නැති බවින් අනිමිත්තයි, දේශය නැති බවින් අනිමිත්තයි, මෝහය නැති බවින් අනිමිත්තයි. මේ අනිමිත්ත චේතෝ විමුක්තිය මේ ශාසනය ඇසුරු කරන අනිමිත්ත චේතෝ විමුක්තියයි කියලා. එතකොට මේ චේතෝ විමුක්තිය සම්පාදනය කරන රාග දේශ මෝහ නැති බව කියන කාරණාව අපි තේරුම් කරගන්නේ කොහොමද කියලා අපි තේරුම් කරගන්නට ඕනේ. මොකද ඒක තුල තමයි ගොඩාක් සිම්බවකට යන්නේ. අපි මෙහෙම යමක් කළොත් අපිට මේ හැම දෙයක්ම හැම දෙයක්ම නැති බව අරමුණු කරන්න පුළුවන්. සියලුම නිමිති නැති බව අනිමිත්තයි. ඊට පස්සේ මේ අනිමිත්තයි කියන බව අපිට නිමිත්තක් වෙලා කියලා අපි දන්නේ නැති වුණොත් මේක හිත උපාදාන වෙනවා. ඊට පස්සේ මේ ශාසනය තුල සියලුම සංකත සියලුම නිමිත්තෙන්ගෙන් අනිමිත්තයි. ඊට පස්සේ මේ ආර්ය ශ්‍රාවකයන්ට හොඳ නුවණක් තියෙනවා. සියලුම නිමිතින්ගෙන් අනිමිත්තයි නමුත් එක්ම අනිමිත්තයි කියන නිමිත්ත තියෙනවා. ඒ අනිමිත්තයි කියන නිමිත්තද සංකතයි පටිච්චසම්පන්නයි කියන නුවණක් ඇසුරු වෙනවා. මේ නිසා ඒ අනිමිත්ත සංඥාව තුළ තියෙන නිමිත්ත රාග දේශ මොහ රහිත නිසාම මේ ශාසනයේ අනිමිත්ත සංඥාව එළඹ සිටිනවා. මොකද මේ අනිමිත්ත චේතෝ විමුක්තිය ගැන කතා කළත් මේ නුවණ නැති වුණා. ඊට පස්සේ ශුන්‍යතාවය ගැනත් පෙන්නනවා. සියලුම ධර්මතාවයන්ම ශුන්‍යයි. නමුත් ශුන්‍යයි කියන ධර්මතාවයෙන් අශුන්‍යයි කියන නුවණ තියෙන්න ඕන කියනවා. එතකොට මෙන්න මේ බවට අපිට නුවණ තියෙන්නට ඕනේ. එහෙමයි. මම හිතනවා සමන්ත මහත්මයා සතුටු වෙයි මේ ගැඹුරෙන් ඒ කරුණ විස්තර කරලා දීම ගැන. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු. මුත්සන්නයි අපේ හාමුදුරනේ මම තේරුම් අරන් තියෙන හැටියට සලායතන අරමුණහා ගැටීමෙන් තමයි මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කියලා මට ඒක ඒක මම ඒ තේරුම් ගන්න තියෙන එක හරිද කියන එක මට අවබෝධ කරලා දෙන්න අනිත් එක තමයි දැන් අපි හැම වෙලේම රූපය දැන් ඇසට රූපයක් දැකීම ගැන තමයි හුඟක් වෙලාවට මේ උදාහරණ වශයෙන් ඉදිරිපත් කරන්නේ එහෙම අනට අපි හිතමු මිහිරි ගීතයක් අහුණා කියලා ඒ අසුණු ගීතය දැන් එයා පංච උපාදානස්කන්ධයට බෙදී යන ආකාරය කොහොමද කියන එක මට පැහැදිලි කරලා දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මම 15 අවධිගමෙන් සුසිලානන්දිනී පෙරේරා. සුසිල පෙරමාත්මයේ ගැටලුවේ දෙපැත්තක් හොයාගන්න කළා අපි වංශාලායතන ගැටීම නිසාද පංච උපාදානස්කන්ධ හටගන්නේ කියලා පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තර දුන්නොත් එතෙද්දී මට මතක් කරන්න වෙනවා මෙන්න මෙහෙම අපි මේ පංච උපාදානස්කන්ධ කියන තැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. මම මුලින් මතක් කළා අපි උපාදාන ස්කන්ධ කියන තැන කෙලෙස් දකින්න එපා. මේක උපාදානස් උපාදානෝ ස්කන්ධ. මේ ස්කන්ධයන් කෙරෙහි පවතින උපාදානයක් තියෙනවා. මේ උපාදානයයි කෙලෙස් අපිට උපාදාන ස්කන්ධ කියනකොට මේ දෙකම එකට එකතු වෙලා හම්බ වෙන්නේ. අපි ඔකට මෙහෙම කළොත් සීනි බෝතලය කියලා කියනකොට අපි නිකන් සීනි ටික උපාදානය වගේ කියලා ගත්තොත් බෝතලේ කියන එක ප්ලාස්ටික් කියලා ගත්තොත් සීනි බෝතලේ කියන තැන අපිට තියෙනවා සීනි බෝතලේ දෙකක් බෝතලේ කියන්නේ සීනි නෙමෙයි සීනි කියන්නේ බෝතලේ නෙමෙයි නමුත් මේ දෙක එකට තියෙන නිසා අපි සීනි බෝතලේ කියලා කියන්නේ ඒ වගේ උපාදානය කියනක අපි සීනි වගේ ගත්තොත් බෝතලේ ඒ කිප්පක බෝතලේ වගේ ගත්තොත් මේ ස්කන්ධ කියපු ටික බෝතලේ වගේ ගත්තොත් උපාදානය ස්කන්ධ දෙක එකට වෙලයි දැන් අපිට උපාදාන ස්කන්ධ තියෙනවා එතකොට මේ හැම වෙලාවෙම උපාදාන ස්කන්ධ හැදෙනවා කියන තැන ස්කන්ධ හැදීම දකින්න එපා කෙලෙස් එක්ක මෙහෙම හැදෙන ස්කන්ධ වලටයි මේ කෙලෙස් දැසගෙන තින්නේ එහෙමයි අපි උපාදාන ස්කන්ධ කියන්නේ මොකද අපිට හම් වෙන්නේ උපාදාන නිසා නමුත් ස්කන්ධයන්ගේ ඇතිවීම ගැන කවදාවත් ස්කන්ධයන්ගේ ඇතිවීමට වර්තමාන කෙලෙසයක් තියෙනව නෙමෙයි බෝතලේ තුල සීනි තියෙනව නෙමෙයි බෝතලේ වීදුරු වෙන්න පුළුවන් ප්ලාස්ටික් වෙන්න පුළුවන් නේද එතකොට ඒ වගේ ආයතන ගැටීම නිසා පංච උපාදාන ස්කන්ධය හැදෙනවා කියලා මතක් කරනවා මම. එතකොට ඒ අවස්ථාවේදී ගන්න එපා ඒ ස්කන්ධ තුල කෙලස් තියෙනවායි කියන කරුණ මම කියන කරුණ සමහරට පැහැදිලි වෙනවා ඇති. එහෙම හටගන්නා වූ ස්කන්ධයන්ගේ අතීත නොදෙන උපාදාන වෙච්ච නිසායි මේවට උපාදාන ස්කන්ධ කියන්නේ. ඒ නිසායි මේ ස්කන්ධයන්ගේ අතීත බලලා මේ කෙලස් ටික අයින් කරන්න පුළුවන්. මේ මේ බෝතලෙන් පහු කාලෙදි සීනි ටික අයින් කරන්න පුළුවන් වෙන්නේ සීනි බෝතලේ දෙක එකක් නොවුණු නිසා. වෙන්ව තිබුණු නිසා. ඒ වගේ මට පස්සේ මේ බෝතලෙට ලුණු දාන්නත් පුළුවන්. ඈ එතකොට මට එක්කෙනේ ඈ පොඩ දෙයක් දාන්න දාන්න පුළුවන්. එතකොට ඒකට කියන්නේ වෙන්නේ ලුණු බෝතලේ කියලා. ඒ වගේ මේ ස්කන්ධයන්ට මට උපාදාන වෙලා තියෙනවා නම් ස්කන්ධයන්ගේ සලායතන ගැටීම නිසා ස්කන්ධයන්ගේ ඇතිවීම දැකලා උපාදානය මට නැති කරන්න පුළුවන්. නමුත් මට හඳුන්වන්න දෙන්නේ දැන් අපි ඉන්න මට්ටමට උපාදානස්කන්ධ කියලා. නමුත් උපාදානය දුර වෙච්ච දවසටත් කියන්නේ නැහැ උපාදානස්කන්ධ කියලා. නන්දිනි පෙර මහත්මිය විශේෂයෙන් ඇහුවා මේ රූපය ගැන විතරයි බොහෝ විට අපි අවබෝධ කරගන්න ගන්නේ මේ ලස්සන සංගීතයක් වගේ දෙයක් යනවා මේ පහටම බෙදලා යන තත්ත්වයක් ඇති. නමුත් මෙතෙන්දි මම තව කරුණකට මතක් කරනවා කාම භවයේ සත්‍යයන්ට වැඩිපුර කෙලෙසිදලා තියෙන්නේ සංයෝජන ඇතුළේ තියෙන රූපය හරහා. උදාහරණයක් මම කිව්වොත් අපි peer ගෙඩියක් කියනකොට තේරගඩිය කිව්වොත් ඔබට මතක් වෙයි රූපයක් ලස්සන. එතකොට මේ පේරගඩිය වැටුණු හඳයි කිව්වොත් ඒත් ඔබට මතක් වෙන්නේ ඒ රූපෙමයි. මේ පේරගඩිය සුවඳයි කිව්වොත් ඒත් ඔබට මතක් වෙයි ඒ රූප සටහන. මේ පේර රහයි කිව්වොත් ඒත් ඔබට මතක් වෙයි මේ රූප සටහන. පේරගඩියක් ඇඟට වැටුනේ කියලා කිව්වොත් ඒත් ඔබට මතක් වෙයි මේ සටහන. අපිට මේ ආයතන 6ම එන මේකට කියනවා කාම සංඥාව කියලා. මේ ස්පර්ශ ආයතන හය වෙන්වෙන් කරලා දෙන්නේ නැතුව එකම සංඥාවක් වෙන්න බව තියෙන කාම භවයේ සත්‍යෙන්ද රූප සංඥාව හා බැඳිලා. මේ රූප සංඥාව තමයි ප්‍රකට. ඒකයි ಜಾති අන්ද කෙනෙකුට මේ ධහම තේරුම් ගන්න බෑ කියලා කියන්නේ මේ ප්‍රගත්ම ලියා ගන්න තියෙන්නේ මෙතනින්ම නිසා. ඒ නිසා අපි වැඩිපුර මෙතෙන්ද මතක් කරන්නේ ඒ රූප සංඥාව වගේම සද්ද රූපයක් තියෙනවා නම් ඒක රූපය ඒ සද්ද රූපයේ ගැටීම නිසා ඇති වෙන වේදනාව වේදනා ස්කන්ධය සද්ද සංඥාව සංඥා ස්කන්ධය සද්දාරම්භය ඇති චේතනාව සංස්කාර ස්කන්ධයේ සෝත විඥාන විඥාන ස්කන්ධය මජ්ක්‍ධිම නිකායේ හත්පොදොම සූත්‍රයේ කියවනම් මම හිතන්නේ මේ ස්කන්ධය ගැන සරිත් මහ රහතන් වහන්සේ දෙන්නේම දේශනා කළා තියෙනවා කියලා මතක් කරන්න පුළුවන්. එහෙමයි අපි හඳන්නේ. ඒත් මේකේ ප්‍රශ්න දෙකටම හොඳ පිළිතුරක් ලැබුණා කියලා අපි සතුටු වෙනවා. අපේ ඊළඟ අසන්නට අවස්ථාව ලබා දෙන්න අපි අද පැයකට වඩා කාලය ගන්නවා. ඒක නිසා හොඳට කල්පනා කරලා හොඳ ප්‍රශ්න අහන්න අපි හඳුනන්නේ හොඳ පිළිතුරු ලබා ගන්න. සම්මා සම්බුත් සරණයි. සම්මා සම්බුත් සරණයි. හලෝ. සම්මා සම්බුත් සරණයි. කතා කරන්න අපිට ඇහෙනවා. මම මේ කතා කරන්නේ මාතලේ මුදිත රසංජන. මගේ ප්‍රශ්නේ වෙන්නේ අපේ හඳුන්නේ අසත් බාහිර රූපයක් ඇසේ විඥානයක්. ඒ චක්කු විඥානයේද ධම්ම ධාතු හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ පළමු ප්‍රශ්නය. මගේ දෙවෙනි ප්‍රශ්නේ වෙන අපේ හඳුන්නේ දුක්ඛ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, මග්ග ඥානය ඒක මාර්ගය කිරීමට හේතු වෙන අවස්ථාවක්. ඒ කියන්නේ ප්‍රතිපදාව. ඊට පෙර දුක්ඛ ඥානය ලබා ගැනීමට ප්‍රතිපදාවේ ක්‍රියාත්මක පූර්ව ප්‍රතිපදාව ක්‍රියාත්මක වීදී අවශ්‍ය වෙන දිරුවන් තමයි. අපි හන්දේ ප්‍රශ්න දෙකක් අහුව අපේ මුද්ද මහත්මයා පිළිතුරු ලබා ගන්න. ඇත්තටම දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙනවා උදාහරණයක් ඇටියට ලෝකෝත්තර මාර්ග ඥාණයට ඇති කරගන්නට පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙනවා ඒකට තමයි අපි නව මහ විදර්ශනා ඥාන කියන්නේ හැම වෙලාවෙම විදර්ශනා ඥානය කියන එක ලෞකිකයි මේ විදර්ශනා ඥානවල ප්‍රතිඵලය තමයි ලෝකෝත්තර නුවණ එතකොට ඒකට අපි කියන විදර්ශනා ඥානයට තව පැත්තකින් පච්චේ පරිග්‍රහ ඥානෙ නැත්නම් ධම්මටිති ඥානෙ කියලා මුලින්ම ධම්මට්ටි ඥානය පසුව නිර්වාණ ඥානය හම්බ වෙනවා ඒක අපිට සුසීම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා වදාලා එතකොට ඒ වගේම අපි තේරුම් කරගන්නට ඕනේ මෙතෙන්දී අසත් රූපයක් දෙක ගැටීම නිසා අපිට හම්බ වෙන්නේ ධම්ම ධාතුවද කියලා නෑ අසත් රූප ඥාන ධාතුවද ධම්ම ධාතුව වෙන්නේ කියලා නෑ අසත් රූපයක් දෙක ගැටීම නිසා අපිට යම් සිතක් උපදිනකොට ඒ සිතේ පහළ වෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම තියෙනවා නම් මෙන්න මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයි අපිට ධම්ම ධාතුව වෙන්නේ. මොකද සංස්කාර ස්කන්ධය කියලා හම් වෙන මොකද වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධය ධම්ම ධාතුව කියපු තැන තමයි අපිට සාමේ ධම්මායතනය කියලා කියන්නේ ධම්මායතනය කියන තැන තමයි ධම්ම ධාතුව කියලා කියන්නේ. ධම්ම ධාතුව කියලා කියන හැම තැනකම තියෙන වේදනා සංඥා සංකාර විඥාන චක්කු හෝ සෝත හෝ ගාන හෝ ජීව හෝ කාය හෝ යම් යම් සිතක ස්පර්ශ නිසා හටගන්න ධර්මයෝ තියෙනවා නම් ඒ සිත නිරුද්ධ වුණාම ඒ සිතේ උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයි ධම්මායතනයේ හැටියට අපිට අපව හම්බ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මනායතනයට හැකියාවක් තියෙන තමන්ම වේදනා සංඥා චේතනා උපද්දවලා තමන්ටම ඇසුරු කරන්නත් ඒ ධර්මියොත් ඇති වෙන ධම්මායතන හැටියට. ඒතකොට ධම්මායතනය කියනකොට මේ ස්පර්ශ ආයතන හයම නියෝජනය කරන ධර්මතා. එතකොට අපි මෙතනදී විශේෂයෙන්ම ධම්මායතනය කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. ධම්මායතනය කියන කාරණාව තේරුම් ගන්නට ගියොත් තේරුම් ගත්තොත් අපිට මේ ලෝකෙම අවබෝධ කරගන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. මොකද මෙතෙන්දී අපි අද හිතාගන්නේ මේ මේ මම දැන් මෙතන පෙන්නන මේ ටික බොහොම නුවණින් දකින්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ ටික අපි බාහිරයි කියලා හිතාගෙන ඉන්නේ. නමුත් මෙතෙන්දී මේ ධර්මතාවය බෙදලා ගන්න ඕනේ ධර්මතාවයක්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධර්මතා ටික මේ පහ බාහිර වෙනවා. ඇහැ, කන, දිව, නාසය, ශරීරයට සාපේක්ෂව. ඊට පස්සේ ඇහැ කන දිවනාසය ශරීරය කියපු ටික බාහිර වෙනවා ධම්මායතනෙට සාපේක්ෂව. ධම්මායතනේ බාහිර වෙනවා මනායතනෙට සාපේක්ෂව. මම එහෙම බෙදුවේ අපි අද බාහිර ඇහැ ආධ්‍යාත්මිකයි රූපේ බාහිරයි කියලා කියනවා. අපි අපේම ඇහැ බැලුවොත් කණ්ණාඩියකින් නැත්තම් අපි මේ අපේ ශාරීරික ආධ්‍යාත්මිකයි රූපේ බාහිරයි කියනවා. ඔබ ඔබේම ශරීරය දිහා බැලුවොත් දැන් ආධ්‍යාත්මිකයි කිය ශරීරය ඔබට බාහිර රූප ධාතුව වෙලා ඇති. එහෙම නේද? එතකොට අපි සද්දේ අපේම සද්දේ ඇහුවොත් එතකොට අපිට අපේම සද්දය ආධ්‍යාත්මිකයි කියපු මේ ටික බාහිර වෙලා ඇති. එතකොට මේ විදිහට බාහිර ආයතනයම ඊගාවට සාපේක්ෂව අපිට බාහිර ආයතන සාපේක්ෂව ආධ්‍යාත්මික වෙනකොට ඊගාව ධර්මයට සාපේක්ෂව මේ ටික බාහිර වෙනවා. මේක චිත්ත සමතය මතයි අපි කියමු කාම භූමියේ තුල අපිට බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ මේ ටික බාහිරයි ඇහැ කන දිව නාසය ශරීරය මේ ටික අධ්‍යාත්මිකයි ඊට පස්සේ ඕරම් භාග්‍ය සංයෝජන දුරු වෙලා උද්දම් භාග්‍ය සංයෝජන මට්ටමට එනකොට අපිට මේ ඇහැ කන දිව නාසය ශරීරය කියපු ටික ඔක්කොම බාහිර වෙනවා මනායතනේ ධම්මායතනේ කියන ටික අපිට ආධ්‍යාත්මික වෙනවා. මොකද මනෝමය රූපකින් ඒක එතකොට ජීවිතේ පැවැත්ම වෙන්නේ. එහෙමයි සම්බුනේ. ඔබන්සේ පිළිතුරු ප්‍රමාණයි. අපි ඊළඟ හිතවතට අවස්ථාව ලබා දෙන්නම්. ඔබේ ප්‍රශ්න එකකින් අහන්න. මේක අන්තර බලන්නේ. අන්තර නේද? ආ ඔබ මේ අර කලින් ප්‍රශ්නේ අහපු කෙනාමයි. කරුණාකරලා නැවත ඔබට ගැටලුවක් කරන ඉක්මනින් අහන්න. ඔබ කතා කරන අපිට ඇහෙනවා ගන්නගල ඉක්මනින් ඔබේ ප්‍රශ්නේ නැවත යොමු කර. මහත්මයා මේ මගේ ප්‍රශ්නේ නම් ටිකක් දීර්ඝයි. මේ වචන වගේක තේරුම දැනගන්න තමයි මම මේ කතා කරන්නේ. ස්වාමීන් වහන්සේට කියලා මට ඒක තේරුම් කරලා දෙන්නත් බොහොම පිං සිද්ධ වෙනවා. මේ සූවිසි බුදුගුණ කියන ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙන අරහන් යන බුදුගුණය එහි තියෙනවා මේ විමෝක්ෂ කියලා වචනයක්. අභිභායතන කියලා වචනෙකුයි අනුපූර්ව විහාර කියන වචනයයි වෛසාරෝච ඥානය කියන වචනයයි අභිසම්බිදාවන් කියන වචනයයි ප්‍රතිසම්බිදාවන් කියන වචනයයි. ඒ වචනවල තේරුමයි මරව දැනගන්න ඕනි විමුක්ත කියන වචනේ අටක් තියෙනවා කිය කරුණු ඒකයි අභිභායතන අටයි අනුපූර්ව විහාර නවයයි වෛසාරාජ්‍යයන් හතරයි පටිසම්භිදාවන් හතරයි අභිඥාවන් හයයි කියලා. මේක මම හුඟක් කාලෙක ඉඳලා හොය හොය දෙන්න බලන් හිටින් දැන් අහසන ගන්නේ නැති නිසා තමයි මෙතන තමයි යොමු කරේ. තෙරුවන් සරණයි. පුළුවන් තරම් මේකේ පිළිකුලන් කරන දෙයක් විතර දේශනයක් කරන්න එක අපිට තව තියෙන මිනිත්තු 5යි. විමුක්ඛ මම ගෙදෙන් කිව්වොත් විමුක්ඛ කිව්වහම අට විමුක්ඛ කියනකොට රූප ධ්‍යාන හතරයි අරූප ධ්‍යාන හතරයි දැනගන්න කුමක් නිසාද මම උපමාවක් ප්‍රථම ධ්‍යානෙන් කාමෙන් මිදෙනවා ဒုတိ ය ධානයෙන් විතක් ਵਿਚාරයෙන් මිදෙනවා මේ විදිහට විමුක්කක් දැනගන්න අනුපුබ්බ විහාර කියන එකත් මේ අට දැනගන්න අභිභායතන කියන කොට අභිභායතන කියන්නේ අභිභායතන කියන්නේ මඩිනවා කියලා භාවනා කරගෙන යනකොට ඒ විදර්ශනා සිතට හිත සමාධි වෙනකොට නොයෙක් රූප පෙනෙනවා ආධ්‍යාත්මික රූප සංඥායතුව බාහිර සුවර්ණ උද දුවර්ණ උද රූප පේනවා මේව මැඩ මැඩ යා යුතුයි මේ විදිහට අභිභායතන කියනකොට මැඩ මැඩ යා යුතුයි අරහං කියනකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අරහං කියන සුදුසුයි කියලා කෙලෙස් සතුරන් නැසූ නිසා එතකොට සංසාර චක්‍රය අර සිඳලුකු නිසා රහසින්වත් ඔව් රහසින්වත් පවුනක නිසා තුන් ලෝවාසින් ගාමිස ප්‍රතිපද පූජම් පිළිගන්න සුදුසු නිසා සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේට අරහන් කියලා කියන සුදුසුයි කියන අර්ථයකින්. ඒතර තව මොනවද තියෙනවද? ඒක ගොඩක් ඇහුවා ඉතින් අපිට. පටිසම්භිදා කියලා වචනය එතකොට අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන මේ හතරට කියනවා පටිසම්භිදා කියලා. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියලා. ඒක පටිසම් කලින්. මම හිතන්නේ එතුමියට හොඳයි මේ සංඛ්‍යා ධර්ම පිළිබඳ තියෙන පොතක් කරන් ඒ වගේ සංඛ්‍යාත්මක එකේ ඉඳලා 60 දක්වා සමහර පොතක මම දැකලා තියෙනවා. එහෙම කරුණු හදාරන එක මේ වගේ තැනක සාකච්ඡාවට ගන්නවට වඩා ප්‍රයෝජනවත් වෙයි. මොකද මේ දිගින් දිගට අනේ වල 10ක් විතර කතා කරන අපේ අම්රන්ට වෙලාව මදි නිසා. අපි ඊළඟ අපේ අසන්නත අවස්ථාව ලබා දෙනවා. මේකෙන් පස්සේ මම හිතන්නේ අද අපිට ප්‍රශ්න වලට යොමු වෙන්න බෑ. මේ අවසාන ප්‍රශ්නය අහන්නේ කවුද කියලා කියලා ප්‍රශ්නය අහනවා. මාතර වෙනවන්නේ එජ්ජි තේමසිරි. මගේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ කාලේ පසු කාලවල ශ්‍රාවකයන් සහ ශ්‍රාවිකයන් නොවන අය එක්කමටහනක් අරගෙන සත්‍ය අවබෝධයට පැමිණියා. නිවන නිවනට පැමිණි සකුදාගාමි අනාගාමි වුණා. අද බොහෝ සිවණක් පිරිස මේ ධර්මයේ ආධාරමින් ධර්ම දරවීමේ සම්බන්ධ ආචාර්ය මහාචාර්ය වීමෙන් ගෞරව නම්ුණාම ලබා ගැනීම ධර්මයේ අල්ලා ගැනීම සත්‍ය අවබෝධයට බාධාවක් නේද? සේමසිරි මහත්මයාගේ එක වචනයක් මට ඇහුන්නේ අසහඳන්නේ මේ ධර්මයේ අල්ලා ගැනීමෙන් බාධාවක් වෙනව නේද කියලා. මම කියන්නේ ඒක නියම ධර්මය නම් අල්ලා ගැනීම කියන එක තිද්ද නෑ. ඒක ධර්මයේ යට නියම විදිහට හම්බුනා නම් ඒකෙම අතහැරෙනවා. එතකොට මම හිතන්නේ ලෝකයේ තුල නම්බුනාම මොනවා හරි තියෙනවා නම් ඒක ධර්මතාවය වෙනම එකක්. ඒක ලෝකේ පැවැත්ම. ඒකට ධර්මයේ සම්බන්ධයක් නැහැ. ධර්මය කියන එක හරියට යම්කිසි කෙනෙකුට හම්බ වුණොත් ඒවත් ඒ තරම් බැම්මේ මේ අනන්ත සංසාරේ කිටන් ආපු තණ්හාව කියන එක නැති වෙනවා නම් ගෞරව නම්බුනාම කියන වගේ තැනක ටිකක් විතරක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ අපේ ලෝකය ගැන නෙමෙයි බැලිය යුත්තේ අපි කල යුත්තේ මොකද්ද කියලා. අපි හරි දේ කරනවද කියන එකයි මම හිතන්නේ අපි බැලිය යුත්තේ ලෝකයා හරියට කරනවාද කියන එක නෙමෙයි අපි මොන හරි දෙයක් කිරීම නෙමෙයි අපි මොකද්ද කරන්න ඕන කියන එක බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. අපේ ලෝකය කියන එක තමාම කියලා දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය කියන මේ හතරම බඹයක් මොන ශරීරය තුලින් පනවව ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අපි ඒ ධර්මතා හතර අපි තුලින් බලනවා නම් අන්තිමට අපිට ලෝකය කියලා දොස් කියන්න වෙන්නේ අපේ මනසටම වෙන්නේ.